ඒ අනුමාන සූත්‍රය හරහා අපිට මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අනුමිනි ඥානය කියලා ඥානයක් අපිට බහුසුත්තතාවයේ වශයෙන් අසුවිරු ඥානයක් වශයෙන් පොතේ දැනුමක් වශයෙන් දෙන්නත් උත්සාහ කරනවා. ඒ වගේම අපේ තර්ක ඥානයේට ණය විපස්සනාවට ආකාර පරිවිතක්කයටත් මේක ගලපන හැටි එහෙම නැත්නම් නිකන් අහලා බිම තියනවා වෙනුවට ජීවිතයට සම්බන්ධ කරගන්න හැටි තර්කණයට ගලපා ගන්න හැටි චින්තාවට නංව ගන්න හැටි ධාරණය කරගන්න හැටි පිළිබඳවත් යම් යම් ඉඟි උපමා ගෙන අර දක්වනවා. ඒ දෙකම වුණාට පස්සේ ඒක භාවනාවට නංවලා අත්දකින්න හැටිත් අපි පුළුවන් තරම් ධර්ම දේශනාවේදී කීටු කරගන්න උත්සාහ කරනවා. මේක මට්ටම් දෙකකින් අත්දකින්න පුළුවන්. බැලූ බැල්මට නම් පේන්නේ තව කෙනෙක් එක්ක ඇසුරු කරනකොට, gedara දොරේ වැඩ කරනකොට මේ ಗುಣ ධර්ම කොහොමද අපි කරදරයක් ඇති නොකර ගන්නද කෙලස් නූපන් කෙලස් නූපදව ගන්නද තමන්ගේ චරිතය අලංකාර කර ගන්නද කොහොමද පාවිච්චි කරන්න කියලා. නමුත් ඒකෙම සියුම් ඡායාර්ථයක් තියෙනවා භාවනා කරනකොට හිතේ තියෙන අසහනය අඩු කරගන්න හිතේ තියෙන ආතතිය අඩු කරගන්න මේ දුක් කරදර අරගෙන පෙළෙන ගතිය දුරුවන් කරගන්න හිත ප්‍රමෝද කරගන්න මේ ಗುಣ ධර්ම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පෞද්ගලිකවත් පොදුවෙත් සමාජ වශයෙන් උත් තමන්ගේ ආචාර ධර්ම එතෙන් අභ්‍යන්තරයේ ඉන්ද්‍රිය দমনයේ වශයෙන් උත් ලොකු විස්තරයක් මේ හැම ගුණයකම තියෙනවා. ඉතින් මේ සඳහා අනුමාන සූත්‍රයේදී පොදුවේ මේ කියන කාරණා 16ම හරහා පොදුවේ අපේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කරන්නේ දුර්වච ගතිය සහ සුවච ගතිය කියන ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක. දුර්වච කියලා කියන්නේ අනුන්ට එපා වෙන, අප්‍රියමනාප වෙන දුර්වචස් භාවය. සුවච කියලා කියන්නේ කීකරු ගතියක්, මු르දු මෙලෙක් ගතියක්. ඉතින් මේ ධර්ම දෙක යම් යම් ප්‍රමාණ වලට අපේ තුල පිහිටලා තියෙනවා. ඉතින් අර දුර්වච ස්වરૂපය සුරච දුර්වච වශයෙන් දැනගෙන එහෙම අපි දුර්වච ගති පෑවොත් ඔලොමල ගති පෑවොත් ප්‍රගල්භ ගති පෑවොත් අපි ඉල්ලාවත් අපිට කවුරුත් උපදෙස් දෙන එකක් නැහැ. ඒ තරමට මේ පා වෙනවා. ඒ තරමටම ඒ කෙනාට හිතනවා මේ කලින් නම් මුලින් නම් පොපු කලයට මොන වතුරක් කිරිල්ලක්ද මේ මනුස්සයාට මේ ඉල්ලුවාට මොකද කිසිම උපදේශයක් ගරු කර සලකන්නේත් නැහැ. සාදර වෙන්නේත් නැහැ. ඔලොමලයි කරගන්න බෑ කියලා ඒගොල්ලෝ ඉල්ලුවත් උපදෙස් දෙන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත සුවච භාවය යම් කිසි කෙනෙක් වගේ සුවචව මු르දව අනතිමානීව ගාරව ගෞරව සම්ප්‍රයුක්ත හැසිරෙනවා නම් වෙන කෙනෙක් හොයලා බලලා වුණත් උදව් කරන්න ඉඩ තියෙනවා ආධාර නැත්නම් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසන කරන්න ඉඩ තියෙනවා ඒක හැදෙන චරිතයක ස්වરૂපයක් ඉතින් ඒ නිසා ඒ දුර්ච ගතිය වෙලිච්ච දරකෝටුවක් වගේ නමන්න කරන්න බෑ කඩලා යනවා. සටස් ගාලා කැඩලා යනවා. නැත්නම් රටවුණු කැලක් වගේ. නමුත් සුවච ගතිය බොහොම මුරුදු මෙලෙක් ගතියක් තියෙනවා. කම්බි කැලක් වගේ ඕන පැත්තකට නමලා ඕන මොස්තරයක් හදන්න පුළුවන්. අන්න එහෙම මේ උපමාවෙන් පෙන්නන මේ ගති දෙක දුර්වච ගතිය සහ සුවච ගතිය කෙනෙකුගේ ජීවිතයට රින් ගන්න පුළුවන් 16 පොලකින්. ඒ 16 පොළොව මෙතනදී ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ එක එක වෙන් කරලා පෙන්නනවා. අපි ඊයේ ගත්තේ අපදානේන සම්පායති කියන තමන්ගේ චරිතයෙන් සපේලා යමක් කියන්න පුළුවන් ගතිය. දැකපු දේ දැකපු දේ වශයෙන් කියන්න පුළුවන් ගතිය. අහපු දේ අහපු දේ වශයෙන් කියන්න පුළුවන් ගතිය. අත්දකපු දේ අත්දකපු දේ වශයෙන් කියන්න පුළුවන් ගතිය. ඊටාත්ම වැදගත් චරිතයක් ගොඩනගනකොට ඒ මොකද ඒ තරම්ම අපි දැකපු දේ උපමට්ටම් කරලා කියන්න පුරුදු වෙලා වැඩි දැන්. අහපු දේ හැත් බැඳලා උපමට්ටම් කරලා කියන ගතිය වැඩි. දැනිච්ච දේ කවදාකවත් කාටවත් අපිට කියා ගන්න බැරි තරම්. ඉතින් ඒ නිසා මොනම දෙයක් ගැන හරි කතා කරන්න ගියාම අපි කොච්චරක් මේක පුම්බලා පෙන්නනවද කොච්චරක් ලොකු කරන්න හදනවද ඒ හැම දෙයකදීම එක විදියක අකුසලයකුත් සිද්ධ වෙනවා කියන්න ඕන දේ නෙවෙයි කියවෙන්නේ. ඉතින් මේ නිසා අපදානේන සම්පාදති සම්පායති කියන ගතිය චරිතයෙන් තමයි අත්දකපු දේෙන් සපෙලා කියන්න පුළුවන් ගතිය. ඉතින් ඒක තමයි පුංචි දරුවෙක්ගේ තියෙන්නේ. පුංචි දරුවෙක් ගාවට ගියාම යා කවදාකවත් මවාපෑමක් නැහැ. ලොකු කරලා කියන්නෙත් නැහැ, පුංචි කරලා කියන්නෙත් නැහැ. යාට තේරෙන දෙය කියනවා. අපි වෙන කෙනෙක් කියලා දුන්නත් මෙන්න මෙහෙම කියපන් කියලා මේ එයා ඒක ඒ විදිහටම කියනවා. පොලිසියෙන් ඇවිල්ලා කිව්වලු මේ බබා තෙල්ලම් කරින් දාදී තාත්තා ගෙදර ඉන්නවද කියලා. ඉතින් තාත්තා දුවන කියලා ඇහුවලු තාත්තාගෙන් අන්න පොලිසියෙන් ඇවිල්ලා කියනවා අහනවයි තාත්තා ඉන්නවද තාත්තා කිව්වලු නෑයි කියන්නේ කියලා. ළමයා කියලා කිව්වලු පොලිස් කාර්යයට තාත්තා කිව්ව නෑ කියන්නේ කිව්වයි කිව්වලු. ඊළමේ දන්නේ තාත්තා නැහැ කියන්නේ ඒක අපේ තාත්තා කිව්වා මට නැහැ කියන්න කිව්වා ඊවා. ඉතින් පොලිසිය හොන්දරපෙන් දන්නා තාත්තා ඇතුලේ ඉන්නේ කියලා මොකද පොඩි කාට බොරු කියන්න දන්නේ මේ වයසට යනකොට තමයි මේ සම්පූර්ණ කුරුවල් වෙලා කිසිම දෙයක් මොනම තාලකින්වත් දැකපු දේ දැකපු විදිහට කියන්න දන්නේ අහපු දේ අහපු විදිහට කියන්න දන්නේ දැනිච්ච දේ දැනිච්ච දේ විතර කියන්න දන්නේ හිතිච්ච දේ හිතිච්ච විතර කියන්න දන්නේ ඔන්න වෙනසෙන් තමයි අපි අතර මේ ආරවුල් රණ්ඩු සරුවල් ගොඩක් ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ යනුව යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී කියලා ගුණයක් තියෙනවා කියන දේ කරනවා කරන දේ කියනවා දැකපු දේ දැකපු වශයෙන් කියනවා සර්වචනසිකේ ගුණයක් තමයි උච්ඡාදනන්ත ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා නේව උච්ඡාදේති න අපසාදේති ඕනම කෙනෙකුගේ චරිතයක් උපමට්ටම් කරලා කියන්න බුදුහාමුදුරුවෝ විතර දන්න කෙනෙක් නැහැ යෝගෙම ඕනම කෙනෙකුට වැඩිය තමන් උසස් නිසා ඕනම චරිතයක් පුංචි කරලා කතා කරන්නත් පුළුවන් එකම කෙනා බුදුහාමුදුරුව. මොක කවදාකවත් බුදුහාමුදුරුව කාගවත් චරිතයක් ඔපමට්ටම් කරලා කතා කරන්නේත් නැහැ. පුංචි කරලා කතා කරන්නේත් නැහැ. ඇති හැටිය කියන. ඒ නිසා බුදුජානනාථගේ වචන දෙකක් නැහැ. ඉතින් මේ ගුණය අපිට හිතෙන්නේ කට තිනනට කතා කරන නිසා ඔය ටිකක් වැඩිපුර දාලා කතා කරන්න ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. කපුටෙක් නෑ මිනිස්සේ කළු පාට රෝමණය කරනවා දැකලා ඒ මිනිස්සේ අනික් මිනිස්සට ගිහිල්ලා කළු අන්න කපුරු තට්ටක් වගේ වමන කරයි කියලා. ඒ මිනිස්සේ අනික් මිනිස්සට කළු අන්නේ අර මිනිහා කපුරු තට්ටක් වමනේ කරලානේ නෑ නෑ කියන්නේ මොකද්ද මේ මං දැකපු මිනිස්සු කියලා මට කිව්වේ. ඒ මිනිස්සා ගිහිල්ලා කළු අර මිනිහා කපුටෙක් වමන කරලානේ. ඉතින් ඒ මිනිස්සගේ කොහොමද වෙන්නේ? ඒ නෑ කියන්නේ කොහොමද මේ මට කිව්වනේ. ඒ මිනිස්සා ගිහිල්ලා කළු කපුටු හත් දෙනෙක් වමනේ කරලා කියලා. තුන් දෙනෙක් යනකොට කපුටු හත් දෙනෙක් එනවා. අපි එදිනෙදා කතා කරන්න ගියහම මේ පුදුමාකාර අවුලක් තියෙනවා සපේලා කියන්න දන්නේ එයාගෙන් අහන්න දන්නේ ඔබ දැක්කද ඔබ මේ කළු පාට දේ කපුටු තට්ටක් කිව්වේ උපමාවක්ද රූපකයක්ද නැත්නම් ඇත්තටම කපුටු තට්ටක්ද කියලා ඒක අහන්න ඕනි අපිට විවේකයක් නැහැ දුවන කියලා කාට හරි මේ පණිවිඩය දෙන්න කේලම දෙන්නයි හදිසිය. ඉතින් කියනවා අනේ අර මිනිස්සේ කපුරු තට්ටක් වමනි කරලා. බත්තරවල තියෙන ඔච්චරමයි. අපි දැන් මේ දවස් තුනේ හතරක් ඉන්නකොට කතා කරන්න නැති නිසා පුදුම ගායක් නැති පුදුම අමාරුවක් තියෙන මේ පච ටික කියා ගන්න නැති නිසා. මොකද ඒ තරම්ම පුරුදු වෙලා. කිව්වොත් පචය, කෙරුවොත් හොරගම, කැත කෙරුවොත් පාරක. ඔච්චර තමයි මනුස්සකම කියන්නේ. ඒක නැතුව ඉන්නවා කියන එක, ඒ කියන්නේ ඒ පුරුද්දට ඇබ්බැහියට කෙරෙන මේ පාපයෙන් වෙන් වී සිටීමයි කුසලේ. වෙන්න මොකක්වත් නැහැ. සබ්බ පාපස්සා කරනවා. ඒකේ එක පැත්තක් තමයි අපදානේන සම්පායති. මේකට කරුණු දෙකක් අපිට බලපානවා. ඒ ඒ දේ අපිට ගැඹුරින් බලනකොට කරුණු දෙකක් බලපානවා. අපි එක වැරකට එක වැඩක් කරන්න දන්නේ ඒ නිසා අපිට කිසිම දෙයක ඍජු අත්දැකීමක් ලබන්න බෑ. අපි වැඩ රාජකාරී ගොඩාක් දාගෙන කොරස් කටේවත් අත දා ගන්න බැරුව මහා අවුල් ජීවිතයක් මේ පෞල් ජීවිතය කියලා කියන්නේ. ඉතින් එකක් වෙන් කරලා කරන්න අපිට දෙන්නෙම නෑ ඉඩ. ඉතින් ඒ නිසා අපිට කිසිම දෙයක ඍජු සම්බන්ධයක් ගන්න බෑ. එකක් ගන්නකොට දෙක තුනක් ඇවිල්ලා අවුල් වෙලා තියෙන. ඒක නිසා අපිට පරිච්ඡේද ඥානය කියන එක ඇත්තෙම නෑ. ඒ නිසා අපිට මෙන්න මේ දේ මම දැක්ක මෙහෙමයි කියලා කියන්න පුළුවන් කමක් නෑ. මොකද ඒක දකින්නකොට තව එකක් ඇහෙනවා. තව එකක් ගඳ බලනවා. තව එකක් රස බලනවා. තව එකක් හිතනවා. ඉතින් ඒ නිසා පරිච්ඡේද ඥානය කියලා වෙන්කොට දැන ගැනීම ඇත්තේ නැති නිසා අපේ අපි කරන කතා අපේ අත්දැකීම් සියල්ලම අච්චාරුවක් ෆෘට් සලාඩ් එකක් සලාදයක් තියෙන. හැබැයි ඒක කොච්චර පචයක්ද කියන තරමට එහා අනුන්ට ගහපා දෙන්න හදනවා. නෑ නෑ මම මේ අත්දැකලා කියන්නේ බොරු නෙවෙයි. මම මේ කනට ඇහිලා කියන්නේ මම මේ අතගාලා කියන්නේ කියලා. ඒ තරමටම Taman දැකපු අර්ධ සත්‍යය ආංශික සත්‍යය සම්පූර්ණ දෙයක් කරගන්න අපි මේ උදේ ඉඳලා හැන්දනකම් තටමන්නේ. ඒකට නිකන් උපමාවක් කියනවා නම් අපි මොනවාරි අපි කානුවෙලකට ගියයි කියලා කියමු. චිත්‍රපටියක් බලන්න ගියයි කියලා කියමු. එහෙම නැත්නම් අපි මාළු කඩේට ගියයි කියලා කියමු. ඒ ගිය වෙලාවක මේ එක පුද්ගලයෙක් කියලා කියන්නේ බලන්න පුළුවන්කම, අහන්න පුළුවන්කම, ගඳ බලන්න පුළුවන්කම, රස බලන්න පුළුවන්කම, පහස විඳින්න පුළුවන්කම හිතන්න පුළුවන්කම කියන හයක්te මෙතන. ඒක බුද්ධලේක එක වේලාවකට රූප බලන්න පුළුවන් නැත්නම් සද්ද අහන්න පුළුවන් ගන්ධ රස පහස නැත්නම් හිතවිලි. නමුත් අපි එක්කෙනෙක්වත් හිතන්නේ පෘථග්ජනෙකුට හිතන්න බෑ මේ හයක් තිබුණාට එකවරකට වැඩ කරන්නේ එකක් පමණමයි කියලා. යම් වෙලාවක අපිට රූප බලනවා නම් ඒ චිත්තක්ෂණේ සද්ද අහන්න බෑ. ගන්ධ රස පහස ලබන්න බෑ රූප බැලීම කියන වැඩේට අපි කොච්චර නතු වෙනවද කොච්චර ඇලී ගලී ගන්නවද කොච්චර ලෝභ කරනවද කියනවනම් ඒ වෙලාවේ ඇහෙන සද්දාපට ඇහෙන්නේ නැති බව ගන්ධ දැනෙන්නේ නැති බව රස දැනෙන්නේ නැති බව පහස දැනෙන්නේ නැති බව එහෙම නැත්නම් එකක් ඇල්ලීම නිසා පහක් නැති උණයි කියලා සදා කාලෙටම නැති උණයි කියලා කවමදාකවත් පෘථජනේ දන්නේ නැහැ පෘථජනේ තියෙන්නේ දැකපු දේ උපමට්ටම් කර කර කියන ගතිය නිසා එකක් අල්ලනකොට පහක් නැති වෙනවා කියලා දන්නේ ඉතින් සතියෙන් අපි කරන්නේ ඒ පේන දේ හරි දකින්න දේ හරි දැනගෙන ඒකට ඇලෙන්නේ නැතුව ඒ ගැන කතා කරන්න යන්නේ නැතුව ඒක මගේ කියා ගන්න නැතුව දිගට බලන ඉන්නකොට දවසක තේරෙයි මිනිස්සුෙකුට එකවර හයක් කරන්න පුළුවන් වුණාට පෘ탁ජනේ හැමදාම එකක් කරලා පහක් හලාගෙන අර දැකපු එක හරහා සියල්ලම දන්නවයි කියලා පුරාජේරෝ කියන එක තමයි කතාව. දන්න හයෙන් එක අල්ලලා ඒක උපමට්ටම් කරලා සම්පූර්ණ පුම්බලා මම දැක්ක මම ඇහුවා මම ගඳ බැලුවා මම රස බැලුවා මම පහස ලැබුවා මං හිතුවා කියලා තමයි කියන්නේ. ඇත්තටම ඒකේ මනුස්සයා හිතන අවංක හිතවිල්ල. මේ නිසා හයක් ආයතන තියෙනවා. මේකේ මතු වෙන්නේ වඩාත්ම තෘෂ්ණාව ඇති වෙන එක වඩාත්ම මාන්නක්කාරදේ වඩාත්ම මම ආයනේ ඇති වෙන දේ නිසා ඒකට මම කොච්චර අල්ලනවද කියනවනම් මට පහක් නැති වෙනවා කියන එක දන්නේ නැති නිසා අපි ගත කරන ජීවිතයේ අංශභාග කියන වචනත් පාවිච්චි කරන්න බෑ හයෙන් එකයි අපි ජීවත් වෙන්නේ ඒකලිය ළමික gediya කරලා ඔක්කොම දැක්කා ඔක්කොම ඇහුවා කියලා තමයි කතා කරනකොට කතා කරන්නේ මේ නිසා අපිට චරිතයෙන් චරිතයෙන් සපෙලා උත්තර දෙන්න බෑ අපි දන්නේ නැහැ ඒක. මේ නිසා සරුවචනාංශය සිද්ධ වෙනවා. උන්වහන්සේ ගරු කරන කෙනාට සද්ධාව දින ශාවකයාට එහෙම නැත්නම් ශ්‍රාවිකාවට කතා කරලා අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාකාරගතව කියලා මේ වගේ පටලැවිලි රාශියක් තියේදී තවත් පටලැවිල්ලකින් ඇති නොවෙන්න ඔබ පොඩ්ඩක් කැලේකට ඵලයක් ගහක් මුලට ඵලයක් කවුරුත් නැති හිත් තැනකට ඵලයක් ගිහිල්ලි වල මේ අරහෙන් මෙන් එන මේ හයක් කටයුතු ප්‍රයෝගෙන් නතර කරපම් පොඩ්ඩක් බලන්න. නතර කරලා මතුවෙන එකක් විතරක් වෙන්කොටලා පරිච්ඡේද කරලා එහිම හිත රඳව ගන්න උත්සාහ කෙරුවොත් අපිට කොච්චර අපහසුද කියලා බලන්න. අර හයක් දිගේ නටනට පිස්සු ඇච්ච වඳුරෙක් වගේ අත්ෙන් අතට පැනපැන තිබුණ හිතට එකම අරමුණක හිටපන් කිව්වොත් මාළුව ගොඩ දැම්මා වගේ. පණුවෙක් දෙකට කැපුවා වගේ. පුදුමාකාර අමාරුවක් තියෙනවා. ඉතින් මේකට උපමාවක් සපේන අපේ පැරණි අටුවාවල සඳහන් කරලා තියෙනවා ඒ හුද්දටම දමන් දන්නවා කියන ආඩම්බරකාර මාන්නක්කාර වයසක හාමුදුරු කෙනෙක් තේරුම් අරන් තිනවා තමන් ඔලොමොට්ටලයි තමන්ට භාවනා මොනම දෙයක්වත් තේරෙන්නේ දැන දෙයක් කියන්නම බෑ කියලා පස්සේ ආරණ්‍යයකට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමකට කියලා තිනවා මම මේ මොන දැනුම තිබුණත් මට මොනම භාවනාවක්වත් තේරෙන්නේ නැහැ එහෙම නැති මහානකම වැඩක් නැහැ මට භාවනා කරන්න දෙන්නයි කියලා ඉතින් ලොකු අහම්දුර දැනගත්තලු මේ මනුස්සයාට මොනම දෙයක්වත් කිව්වට අහන්නේ ඒ තරම මෙයා මහාචාර්යවරයෙක්. ඒකලු මම දැන් කමට අහන් දෙන්නේ මට මට වැඩ වැඩි දෙවෙනි අහම්දුර ගාවට යන්නයි කියලා. ඉතින් මේ මහාචාර්යවරයා හිතවලු ඇත්ත වෙන්නේ නැති ලොකු ආමතුරට වැඩ වෙන්නේ දෙවෙනි ආමතුරු කාට ගියාට පස්සේ එයා කල්පනා කරලු මොකද මේ ලොක්ක දැන් මය ගාවට එව්වේ අපි ලොකු ආමතුරු කමට හන් දෙන්නේ නැතුව පොඩ්ඩක් කතා කරලා බලනකොට මෙයාට හොඳටම මාන්නේ වැඩි කියන මොනම දෙයක්වත් අහන්නේ නැහැ ඊට පස්සේ ගලුම් දැන් ලොකු ආමතුරු කට්ටිය ඔක්කොම මයලකට වන්නේ මටත් වැඩ වැඩි තුන්වෙනි ආමතුරු කාට යන්නේ තුන්වෙනි ආමතුරු ගියාට පස්සේ දැනගත්තලු මේ එකෙන් දෙකෙන් ගැලවුනේ මෙයා ළඟ මොනවා හරි දුර්වචකතියක් තියෙනවා දුර්වචස් වර්චස් තුන්වෙනි කයුල හතරෙන් ගාවට එන්නේ කියලා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා 29 වෙනි හාමුදුරුවෝ ගාවට ගියලු 39 ඉඳලා තියෙන්නේ. 39 29 වෙනි කෙනවල 31 කන ගාවට යන්නේ. 31 කන අවුරුදු 7ක් වයස සාමනීර කෙනෙක්. අර හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවන්ට මහාචාර්යවරයාට දැන් ඉතින් ගිහිලා ගිහිලා ඔය ආණ්ඩුවේ කන්තරුවට ගියාම කියන්නේ අර කන්තරුවට යන්න අර ඔෆිස් එකට යන්න අරයා ගාවට යන්න අරයා ගාවට යන්න අන්තිමට ඇඳ හතර වෙනකම්ම අරයන් අරයට තමයි. ඕකනේ ආණ්ඩුවේ කන්තරුවලත් වෙන්නේ. ඒක තමයි එදත් වෙලාදී. අර හත් අවුරුදු සාමනීරය කාඩ ගියරවද උඩ බල්ලක් ගවලු ඔබ වහන්සේ මගේ අත්තමුත්තා වගේනේ මං කියන්නේ කවදාකවත් අහනවා ඉතින් මං බණ කියලා හරියන්නේ නැහැ අනේ මට බෑ කිව්වා මේ ආම්තුරු වැඳලා කිව්වලු සත්පුරුෂයන්න් වහන්සේ මං කෙරේ අනුකම්පා කරා මම හරියට හැතැම්ම 200ක් ගෙවාගෙන ආවේ මට තේන ඔබ වහන්සලා දන්නවයි කියලා අනේ මගේ මොකද්දෝ දුර්වචකතිය නිසා මට ඔබ වහන්සලා උපදෙස් දෙන්න කැමති නෑ මම ඔබ වහන්සේ කියන ඕන දෙයකට කැමතියි ඒක නිසා මට උපදෙස් දෙන්න කියලා. ඊට පස්සේ කිව්වලු මං කොහොමද දන්නේ ඔබ ওই ලොක්කොත් එක්ක වැඩ කරන්න කියලා මට බෑ. එතකොට ඇඳකට හිටලු බොහොම වටිනා රත්තරන් බාර සිවුරක්. පෙන්ලා කිව්වලු මේ ළඟ තියෙන මඩ වලට බහින්න ගියොත් මම බහිනවා ස්වාමීන් වහන්සේ. මට ඒ තරම්ම දැන් ආත්මනුකම්පාවක් ඇවිල්ලා තියෙන්නේ. මොකද කිසි කෙනෙක් මට උපදේශයක් දෙන්න කැමති නැත්නම් දුර්වචයි මම. මෙතෙක් කල නම් මං හිතුවේ පන්ති 18ක් කරන මහාචාර්යවරයෙක් කියලා. දැන් නම් ඊට පස්සේ පොඩි අහන්කොළු එහෙනම් බහින්නේ කිව්වලු වතුරට. අර උන්ද සිවුරක් ඇඳගෙන ධනක් මඩට යනකම් වතුර බැසලු. දැන් මේ ආමුදු අර වචනෙට කිව්වට නිහතමානීකම පෙන්වන්නට වතුරට බහපන් කියලා පොඩි ආමර කරේ නම් බයින්දේ කියන. බහැලා අර මඩ ගාගතරවල ආ දැන් ගොඩට එන්නේ කියලා ඇදිලි බැඳලා වැඳලා පොඩි කොල් පොඩි ආමර කියන්නේ මම කරුණට අනුකම්පා කරන්නේ. එතන මේ පොඩි ආමර කිව්වලු හොඳයි. මම දැන් උපමාවක් දෙනවා. සපේලා උත්තර දෙන්නේ කියලා. හිල් හයක් තියෙන කුඹහක් තියෙනවා. කුඹහ ළඟ තලගොයෙක් කියනවා. මස් දෙක් ඇවිල්ලා මේ තලගොයා අල්ලන දඟලනකොට තලගොයා උඹහට රින් කරනවා. එතකොට දැන් මස් ඇද්දා මේ හුඹහ ඇතුලේ ඉන්න තලගොයා දඩයන් කරගන්නේ කොහොමද කියලා අහුවා. ඉතින් මෙයා මහාචාර්යනේ මෙයා කිව්වලු අවසරයි මට තියෙන තාටෝගේ හිල් පහක් වහන්න ඕනේ. ඉතුරු හිලෙන් දුම් ගහන්න ඕනේ. දුම් ගහනකොට ඇතුලේ ඉන්න තලගොයාට යන්න බලපුවාම හැම හිලම වාලා නිසා අර දුම් ගහපු හිලෙම තමයි ඉන්නේ. ඒතකොට වැද්දට රැකලා ඉඳලා කැමැති විදියට තලගොය අල්ලගන්න පුළුවන්. මේක තමයි තලගොයි අල්ලන ක්‍රමය කියලා. ඊට පස්සේ කොල්ලේ හොඳයි. දැන් ඔබ වහන්සේ තුඹහක් කියලා හිතා ගන්නකෝ. ඕකේ හිල් හයක් තියෙනවා. ඇහැ කියන්නේ කහිලක්, කන කියන්නේ කහිලක්, නාසය කියන්නේ කහිලක්, දිව කියන්නේ කහිලක්, කය කියන්නේ කහිලක්, හිත කියන්නේ කහිලක්. දැන් ඕකේ ඉන්න තලකෝය අල්ලගන්න නම් දැන් ඔබ වහන්සේ සිද්ද ඇද්දක වහන්න වෙනවා. ශබ්ද නැති තැනකට යන කන් වහන්න බෑනේ අපට. නාසය වහන්නත් බෑ. ඒ නිසා ගඳ සුවඳ නැත් තැනකට යන්න. කටෙන් වචන කියන්නත් එපා, හපන්නත් එපා, රස බලන්නත් එපා. කය එහෙම තැම්පත් කරගෙන මේ තැම්පත් වෙච්ච කයට හිත යොමල බලාගෙන ඉන්නේ කිවලු හරියට ඇතුළට දුම් ගහන කෙනා තලගට දුම් ගහලා කෙනා දැන් මෙතනින්මනේ එළියට එන්න ඕන කියලා මෙච්චර තමයි කිව්වලු භාවනාව කියන්නේ. කය දිහා කය තැම්පත් කරලා කය දිහා 100ට 100ක් කය අනුපස්සනාවේ බලාගෙන ඉන්නේ කියලා. ඒක තමයි බුදුජානක කියන්නේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාකාරගතව, නිශීදති පල්ලංකං පරිමුඛං සතින් උපට්ඨපෙත්වා, පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ තතෝ ආස සති සතෝ පස්ස සති මේ ඔක්කොම ඉදurang වහලා අර හුස්ම ටිකට විතරක් නැත්නම් මේ ඉඳගෙන ඉන්න එකට විතරක් හිත තියාන හිටියොත් ඒක නට දැනගන්න පුළුවන් මේ රූප බලන ගමන් සද්ධාන ගමන් ගන්ධ රස පහස බලන ගමන් කවදාකවත් මේක අල්ලන්න බෑ ඒක නිසා ඔක්කොම වහන්න ඕනේ මේක අල්ලන්න එතකොට එහෙම යම් කිසි කෙනෙක් මේ දුර්චකම නැතිකරන්න සපේලා උත්තර දෙන්න ආස්වාස් ප්‍රසවාසයේ බලනකොට අපිට තේරෙනවානේ පිටින් එන සද්දෙන් කොච්චර කරදර වෙනවද කියලා. ඇහැට රූප පිළිලා කොච්චර කරදර වෙනවද කියලා. කයට වේදනාව ඇවිල්ලා කොච්චර කරදර වෙනවද කියලා. හිතට හිතවිලි ඇවිල්ලා කොච්චර කරදර වෙනවද කියලා. ඉතින් එහෙම ඉන්න කෙනෙකුයි කිතරතරේ අමුදරුවන් එක සෙල්ලම් කරමින් ඉන්න කෙනෙකුයි හිත බලන්නේ අර අමුදරුවන් එක සෙල්ලම් කරමින් ඉන්නකොට කොච්චර කෙලස් ප්‍රමාණයක් වැగిරෙනවද කියලා. කවදාක ප්‍රමාණ කරන්න බැරි තරම් තන්නි කර අසතිය, අසම්පජඤ්ඤය, මදය ප්‍රමාදේ. අපි එහෙම ඉඳලා අපි බොන මිනිසුන්ට බයිනෝ. කුඩු ගහන මිනිසුන්ට බයි. සුරා සූදු කෙලින මිනිසුන්ට බයිනෝ අපෝ මහා ධර්මයෝ මේ කියලා. නමුත් අපේ තියෙන ඇබ්බැහිය, අපේ තියෙන නතු ගතිය කුඩු ගහන මිනිහෙකුට වැඩිය වැඩි. බීමත් වෙන මිනිහෙකුට වැඩිය වැඩි. සුරාන්තියෙකුට වැඩිය වැඩි. ස්ත්‍රී දූර්තයෙකුට වැඩිය වැඩි. අක්ඛු දූර්තයෙකුට වැඩිය වැඩි. ඒකයි අපිට මේ භාවනාවක් කරනකොට එකතැන ඉන්න බෑ. හැමතැනම නටනවා මේක රූප බලපං සද්ධාපං ගඳ බලපං රස බලපං කියලා එකක් එක දිගට යනකොට අනිත් පස් දෙනාම නටන්න ගන්න. ඇස් දෙකෙන් নানা ප්‍රකාර සංඥා විලකින උඹ මට රූප පෙන්වෙන්නේ නැත්තම් ඕම් බලාපන් මං හිතාගෙන බලනවා. කන ශබ්ද දුන්නේ නැත්තම් කන ශබ්ද හදාගෙන අහනවා. ඇඟට නටන්න නැත්තම් එයා නටවල පෙන්නනවා. නාසයෙන් විවිධ ගන්ධ රස එනවා. ගන්ධ සුවඳ එනවා. දිවෙන් රස එනවා. හිතින් හිතවිලි එනවා. ඉතින් අපිට දැන් දන්නේ මේ ආනාපානීය කියන අරමුණේ ඉන්නවදෝ එහෙම නැත්නම් මේ ඇහැ බලා හදාගෙන බලන රූප දිහා බලනවද? කන හදාගෙන අහන ශබ්ද දිහා යනවද? ඇඟ නලියන දිහා බලනවද? ඒ ඔක්කොම අල්ලපන ලස්සේ ආනාපාන මෙහිත පවත්තණ්ඩ. තියෙන අමාරුව මේ පිරිස දන්නවනේ. මේ පිරිසට අලුතින් කියලා දෙන්න දෙයක් නැහැ. දැන් මේ ආනාපානය දැකලා මේ ආනාපානය ගැන විතරක් තව කෙනෙකුට කියන්න කිව්වහම කමඨාන් සුද්ධ කරන පේනවනේ කොච්චර නරියයි බල්ලයි කතා කතා කරනවද කියලා. කොච්චර ඊයේ වෙච්චවයි අතර වෙච්චවයි පේන රූපයි ඇහෙන සද්දයි ආලෝක පේනවයි ඔක්කොම පටලවා ගත්තට පස්සේ අපිට තේරෙනවා අපිට එක දෙයක් දිහා බලන්නත් බෑ මොකද උංග කාලයක් ඇබ්බැහි වෙලා තියෙන්නේ මේ පිස්සු ඇජි රිලෙවෙක් වගේ රූපෙන් සද්දෙන් ගඳෙන් රසෙන් පහතෙන් පණින පැනිල්ලේදී අපි උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ගත කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකටද කියලා හිතන්නේ කාටද පුළුවන් මං ඊගාව චිත්තක්ෂණේ සද්ද අහන්න රූප බලනවා කියලා සාතික් කරන්නේ කාටද කියන්න පුළුවන් මම ඊගා චිත්තක්ෂණේ පිට පිට දුවන්නේ ආනපාන ඉන්නවයි කියලා සාතික් කරන්න සාතික් කරන්න පුළුවන් නම් ওই ප්‍රශ්න අහන්න දෙයක් නැහැ ඉන්න බෑ සිල් අරගත්තා සුදුරු දියන්දා සිල් තුන් වට කරන හිටියත් භාවනා මධ්‍යස්ථාන හිටියත් සියලු අදිෂ්ඨාන ගත්තත් මම මේ දිගට ආනපාන ඉන්නවයි කියලා ඉන්න බෑ ඒකට කාගේ න්‍යායපත්‍යයක්ද මේ දුවන්නේ ගෙදර දොරේ ඉන්නකොට පෙන් කෙල කෙල දරුවත් එක්ක ගත කරනවා අඹුවත් එක්ක ගත කරනවා කඩේ යනවා ඒ වෙලාවට කාගේ න්‍යායපත්‍යද යන්නේ කිව්වොත් එක්කේ කුටුවක්වත් චරිතයක් නැහැ ආත්මය සප්පෙලා කියන්න තියා ආත්මයක් නැහැ ඒක ලියලා අවුරුදු 20ක් හිටියා 120ක් හිටියා කියන්නේ මරණ මොහොතදී තීරසනෙක් වාගේ මැරෙන්න වෙනවා. පුවක් කිත්ත ගලේ ගැහුවා වගේ නන්නත්තර වෙලා යනවා. මේ ඕන කරන වෙලාවත් හිත තියාගන්න බැරි නම් අවශ්‍ය තැනක ලෙඩ වෙලා මරණේ කිට්ට වෙනකොට කොහොම හිටියේ? ඒ නිසා මේ වෙලාවේදී අපි ඒක දැනගෙන මරණේ බය දැනගෙන මේ එක චිත්තක්ෂණයක හරි චරිතයක් හදාගන්න අවශ්‍ය තැනට හිත යොදන්න ගන්න ප්‍රයත්නය ඇත්තටම අසාර්ථක ප්‍රයත්නයක් හරිම අමාරුයි ඒක කරන්න ඒ නිසා භාවනා නිකන් දුන්නත් භාවනාවට පෙළඹෙන්නේ ලක්ෂයකට එක්කෙනෙක් වගේ කෙනෙක් අනිගොල්ලන් ගොඩාක් වැඩ තියෙනවා, කරුණු තියෙනවා, එන්න විදියක් නැහැ. මේ ආපු කෙනා දිහා බලන්න දැන් කොච්චර අමාරුද කියලා ආනපන හිත තියන්න. ඊට පස්සේ දවස් දැන් අපි තුන්වෙනි දවසෙත් මේ කතා කරන්නේ. ඉතින් දැකපු ආනාපාන ගැන විතරක් කතා කරපන් කියනකොට කොච්චරක් වල්පල් කියනවද වල්පල් ලියනවද කියලා බලන්න. කාටද පුළුවන් මේ සපේලා මේ මම මේ ආස්වාස කරන වෙලාවදී මම මේම දැක්කා මෙනෙහි කරා. ප්‍රසවාස කරන්න බෑ. ඒක කාගවත් දෝෂයක් නෙවෙයි. අපි මෙතෙක් කල් ඇබ්බැහි වෙලා තියෙම අනුමුත් නොමග ඇරලා අනුමුත් අංජබජල් කරලා තමනුත් අංජබජල් වෙලා ඉතින් ඒක නිසා අහවල් දන හිටපන් කිව්වොත් ඉන්නේ අඩු ගන්න එක බාරගෙන ඒකට හැදෙන්න හදන ගතිය වඳින්න තරම් වටින ගුණයක් භාවනා කරන හිතන එක හැබැයි හිතන ඔක්කොට භාවනා හරියන්නේ නැහැ හරියන්නේ නැත්තේ මොකද අපදානේනන සම්පාදේති දැකපු දේ දැකපු දේ වශයෙන් කියන්න බෑ මේ දැකපු දේයි අහපු දේයි ගඳ බලස බලපු දේයි ඔක්කොම සැලඩ් එකට ගිහිලා තියෙන්නේ වෙන්කොට අඳුර ගන්න බෑ নিকමට හිතන්න එහෙම කෙනෙක් ඒ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා ලස්සන කෙල්ලෙක් ඉදිරියට පිළිබඳ හිත ඇති වෙච්ච කොල්ලෙක් ඉන්නකොට දෙන්න අතර හිතවිල්ල හිතවිලි සහ ක්‍රියාවලිය කොච්චර කෙලස් බහුල වෙයිද කියලා මනින්න පුළුවන්ද කියලා අහනවා. දැන් මේ වෙන් කරන්න හදනකොට තියෙනවා මේක මේ ඔක්කොම සිල් සමාදන් කරලා සුදු අන්දලා පෝලිං ගස්සලා කන්න දීලා බොණ්ඩ දීලා බුදියගෙන දැන් දීලා ඔක්කොම දීලා කියන පුළුවන් නම් ආරමුණක <coughs> තියාපන් බැරි නම් පෙම්මති පෙම්මතියක් ඉතරයි ඉන්නකොට කොහොම තියේද ලස්සන රූප දර්ශනයක් දකින්නට හිතේ කොච්චර කෙලස් ගලනවද ඔය ලස්සන සද්ද අහන්න ගියාම කොච්චර කෙලස් ගලනවද? ගන්ධ රස පහස ගන්න ගියාම කෙලස් ගලනවද? ගෙදර ගියාට පස්සේ තියෙනවද සීමාවක්? පොහසත් වෙන්න වෙන්න වෙන්න වැඩි වැඩි රූප බලනවා. පොහසත් වෙන්න වෙන්න වැඩි වැඩියෙන් සද්ද අහනවා. ගන්ධ රස පහස බලනවා. ඉතින් ඒකලා කියනවා අපේ දරුවන්ටත් අනේ කොහොම හරි පොහසත් වෙන්න දෙන්න ඕන. ඒකනේ දෙමාපියන්ගේ තියෙන ලොකුම අවශ්‍යතාවය. ඒ කියන්නේ අරුම් නන්නත්තර කරලා මැරෙන්නේ දෙමාපියෝ. දරුවෝ සියල්ලම නන්නත්තර කරලා මැරෙන්නේ. ඒක තමයි අපිට හම්බෙලා තියෙන දායාදේ අපේ අම්මගේ තාත්තගේ. මොකද අම්මලා තාත්තලා දන්නේ උත්සාහ කරලා නැහැ. මේ එක අරමුණක පරිච්ඡේද ඥානයක් ඇති කරගන්න. ඒ නිසා පරිච්ඡේද ඥානයක් ඇති කරගන්න සපේලා උත්තරයක් දෙන්න බැරි එක කාරණාවක් තමයි අපිට එක දේ එක වෙලාවට එකක් කරනවා කියන එක නිකන් පුංචි දෙයක් වෙලා. ඒක නිසං අව탁සේරු කරලා තියන්නේ අපි. වැඩ ගොඩාක් ඔළුවේ දාගෙන එකකටවත් තීබුද්ධියකින් නැතුව වැඩ කරන එක තමයි අද ලෝකේ තියෙන মালටි ටාස්කින් කියලා ලුක්කු දිනු කට්ටිය හුඟක් වැඩ ගොඩක් එකවර කරන්න ගිහිල්ලා එකක්වත් දන්නේ නැති එක තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඌට එක තැනක ඉන්න බෑ කියන්නේ. දැන් අද නටන්න දක්ෂ කෙනෙක් කරගන්නකෝ යා උඩට නටනවා පාත්‍රයට නටනවා දඟකට නටුන් නටනවා පොප් දඬනවා මොනව හරි කියන්න බෑ ඌට කොච්චර තෑගි දෙන්න ලෑස්තිද කියලා එක තැනක පැයක් හිටගන්නේ දඟලන නැතුව හිටපන් කිව්වොත් දැන් මොකද්ද දීලා තියෙන තෑග්ග තෑගි දෙන එක අර දින සුදුසුකම් මොකද්ද ඔබට පුළුවන් නම් හෙල්ලෙන්නේ නැතුව එක තැන හිටපන් කියලා අහලවත් තියෙනවද එහෙම තරගයක් බුදුරජාණන් ශ්‍රී කිව්වේ තව කතා කරන කෙනෙකුට උඹේ ගුරුන්නාන්සේට පැය කීයක් දවස් කීයක් එකතන හිට හෙල්ලෙන්න නැතුව හිටගෙන ඉන්න පුළුවන්. අපේ ගුරුන්නාන්සේට ඉච්චර නම් බෑ. එහෙනම් දවස් 7ක් දවස් 6ක් දවස් 5ක් දවස් 4ක් දවස් 3ක් දවස් 2ක් වරුවක් පැය 3ක් පැයක් අහගෙන අහගෙන ගියාට පස්සේ කිව්වා මට ඕනේ නම් මට දවස් 7ක් හෙල්ලෙන්න නැතුව ඉන්න පුළුවන්. එච්චරයි මගේ බුදුකම කියන්නේ. බුදුුණයි කියලා කියන්නේ මගේ උපරිම දක්ෂකම. කය වචනේ හිත හොල්ලන්න තුමන දවස් හතක් ඉන්න පුළුවන්. එතකොට වට්ටකන දුන්නට රටියට දෙන තෑග්ගයි බුදුහාමර දෙන තෑග්ගයි මොකද්ද? උඩරට නටුනට ගන්න පුළුවන්. හත් අඩිය පා ගන්න පුළුවන්. වට්ටකන දුන්නට දැහැකි, කටු දුන්නට දුන්නට දැහැකි, පාතර දුන්නට දැහැකි. මේ නැටුමයි මේකයි එක බහන්න අපේ දෙමාපියෝ කෝකටද කැමති? ඒකල අපි කියනවා අපේ දරුවෝ බුද්ධ ධර්මයට ගෙනියන්න ඕනේ බුද්ධ ධර්ම උගන්වන්න ඕනේ කියලා. ඉතින් දන්නේ නේද? අපේලා උත්තරයක් දෙනවා කියන එක දන්නේ නැහැ. මොකද අපිට එකවරකට එකක් කරනවා කියන එක දන්නේම නැහැ. පොඩි ළමයේ දිහා බලන්න ඒ ළමයා එකවරකට එකයි. එළමෙට සෙල්ලම් බඩුවක් ගෙනත් දෙන්නේ සෙල්ලම් බඩුවේ හිත ගියොත් එයාට අම්මා මතකත් නැහැ තාත්තා මතකත් නැහැ පරණ සෙල්ලම් බඩු මතකත් නැහැ ඌ ඒකේ ඉන්නවා. ඒ තරම්ම සරලයි. ඒ නිසා කවුරුවක්වත් පොඩි දරුවෙක් දිහා බැලුවට ආතතිගත වෙන්නේ සරලයි. ඉතින් මේ භාවනාදී අපි කරන්නේ සපේලා උත්තර දීමේ අවශ්‍යතාවයට එකවරකට එකක් කියන පරිච්ඡේද ඥානෙට හිත දානවා. දාලා ගුරුවරු සකස් කරලා දෙනවා මේ දැක්ක එහෙම කොටු කරගත්තට පස්සේ දැකපු දේ කියපන්. හිතුණ දේ ඒ විදිහටම කියපන්. දැනුණ දේ ඒ විදිහටම කියපන්. කවදාකවත් කරන්න බෑ. හැම වෙලාවෙම මේක අපි අතිශෝක්ති කරනවා. අරක උනේ නැහනේ මේක උනේ නැහනේ එහෙම නැත්නම් දැකපු දේ ඉච්චර වටින නැහනේ කියලා. ඉතින් මේකට ගන්න කාලය කොච්චරද කියලා කියන්න බෑ. ඒකට අසීමිත කාලයක් ගන්නවා. ඇත්තටම ප්‍රමාණ කරන්න බැරි කාලයක්. මෙන්න මේ කාරණාවට එකවරකට එකක් කරන්න බැරි දේ මතින් මේ தત્ත්වයේ තව සංකීර්ණ කරන දෙවෙනි කාරණාව තමයි එකක් දිහා දිකට බලන්න හිටපුවාම ඒක වෙනස් වෙන ගතිය නිසා අපි අසරණ වෙනවා. අපි අනාථ වෙනවා. අපි හිතන්නේ එකක් දිහා බැලුවොත් ඒක එහෙමම කොන්ක්‍රීට් එක වගේ තියෙන්න ඕනේ කියලා. ඒක තමයි අපි දින දෙවෙනි තක්තිරුකම. මේ එකක් දිහා බලනකොට එක වෙනස් වෙන සුළු බවයි මේ බුදුහමර පෙන්වන්න හදන්නේ. ඒ නිසා මේ පේන දේ බලලා ඊගාම හොතෙත් ආයෙත් බලාපන්. ඊගාමතේ ආයෙත් බලාපන්. අනුපස්සනා කරපන්, විපස්සනා කරපන් කිව්වට වෙන මොන හරි පිනිච්ච එකම නඩු. ඇයි ඒක එහෙම උනේ? ඇයි මෙහෙම වෙන්නේ? ඉතින් මේ දෙක නිසා එකක් එකවර බලන්න දන්නෙත් නැහැ. ඊට පස්සේ ඒක වෙනස් වුණොත් මෙයාට නිකම්ම gadu ගෑන. කරප්පා. ඉතින් නඩු. මේ කාරණා දෙක නිසා අපදානේන සම්පායති කියන කාරණාව අපිට හාව හඳ දැක්කට වැඩිය අමාරුයි කනකස් බෑවෙක් වීසිදුරින් අහත බන්නට වැඩිය අමාරුයි මේ එක චිත්තක්ෂණයක Taman දැකපු දේ ඒ තාලෙටම කියන. ඉතින් කොහෙන්ද අපිට යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙන්නේ ඉඩක්? එකවරකට එකක් කරන්නත් බෑ. ඒ වෙලාවේ ඊයේ හිතනවා, හෙට හිතනවා, අතන හිතනවා, මෙතන හිතනවා. ඊට පස්සේ දැකපු දේ දැකපු වශයෙන් කියන එකත් ගොක් අමාරු. හුඟක් අමාරුයි කියනකොට ඒකේ දැකි බෑ. නමුත් බුදුහාමුදුරුවෝ බෑ කියලා නෑ. බුදුන්සේ සඳහන් කළා තියෙන උත්සාහකරනද දවසක් හරි මහන්සි වෙලා එක චිත්තක්ෂණයක් එක දෙයකට හිත දන්න දෙයකට යොදවලා ඒක දැකපු හැටි ඒක අහපු හැටි දැනිච්ච හැටි හිතිච්ච හැටි ආලවට්ටම් කරන්නේ නැතුව, ඔපමට්ටම් කරන්නේ නැතුව, බලපු දේ හිත මේ මේ බලාපොරොත්තු දේෙන් අනා ගන්න නැතුව ප්‍රකාශ කරනවට අපි කියනවා අපදානේන සම්පායති කියලා. සපේලා උත්තරයක් දෙන්න පුළුවන්. ඉතින් Tamanටම මේ දේ හෙලි දක්වන්න මෙහෙම අමාරු නම් අපි ඇසුරු කරනකොට තව කෙනෙක් අපි කතා බතා කරනකොට සම්පූර්ණ පටලවිල්ලක් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා මේකට තියෙන එකම උත්තරේ මේ වැඩේ හරියනකම් නැත්නම් මේක හරියට තේරුම් ගන්නකම් මේකේ තියෙන ගම්බීරත්වයේ තේරුම් ගන්නකම් පුළුවන් තරම් ගනුදෙනු sannivedana කතා නතර කරලා අඩු ගානේ මේ මම හුස්මත් එක්ක මම වම දකුණත් එක්ක මම පිම්බීම හැකිලීමත් එක්ක මම කෝප්පෙප්පි ගානක් හොදනකොට මම පැත්ත බලනකොට ඉස්සරහා බලනකොට අත නමනකොට අත දිගාරනකොට නිදාගෙන ඉන්නකොට ඇවිදිනකොට කනකොට බොනකොට වැසිකිලි කරනකොට කැසිකිලි කරනකොට මොකද්ද මං අත්දකින්නේ? මොකද්ද මට දැනෙන්නේ? ආන්න ඒක හෙලි කරපු දවසේ ඒක භාව ලක්ෂණ බවටපත් වෙනවා. ස්වභාව ලක්ෂණ බවටපත් වෙනවා. ගති ලක්ෂණ බවටපත් වෙනවා. පෞද්ගලික ලක්ෂණ බවටපත් වෙනවා. පච්චත්ත ලක්ෂණ බවටපත් වෙනවා. අත්‍යන්ත ලක්ෂණ බවටපත් වෙනවා. මේක ඒ තරම්ම මේ සරල දේ ඒ තරම ගැඹුරු නිසා ඒකට ආගයක් ආඩම්බරයක් දෙන්න ඕනේ නිසා සරුවත් chance සඳහන් කළා තියෙනවා යමක් දැකපු දේ දැකපු හැටියෙන් කියන්න පුළුවන් එකට කියනවා යථා භූත ඥාන දර්ශනය. ඇති සැටිය දැකීම කියලා. ඉතින් අපි ඇති සැටිය දකින්නේ මෙහි ඉඳලා දඹදිව යනවා. මේ පින් කරගෙන ඉන්න. මේ ඇති සැටියේ තියෙන තමන්ගේ නහයට. ඒක දකින්න වටවන්දනාවේ ගමන් ඇවිදිනවා. බෙලෙක් කොල්ලෝල පින්කම් කරනවා. අර මිනිහත් කලව කරනවා මේ මිනිහත් කලවම් කර ගන්නවා අනා ගන්නවා ඒක ඉවර වෙලා කියන ගෙදර ඇවිල්ලා කියනවා මේ එක තැනක හිත තියන්න බෑනේ හිත ඇවිදිනවනේ කියලා කියනවා. ඉතින් ඇවිදින්න නැතුව තියේ මේ ලෝකයක් අවුස්සගෙන දමනොත් ඇවිසිලා නන්නත්තර වෙන මිනිස්සෙකුට කොහොම එක තැනක තියන්නද? ඉතින් අන්නේ වෙලාවේ කල යුතු මේක මේ එක තැනකට පුංචි කරන්න බෑ එක දෙක එහෙම පුංචි කරපු ගමන් ඒ දේ වෙනස් වෙනවා. මේ නිසා අපිට සපෙලා උත්තර කියන්න බෑ. ඒකත් එක්ක ගතියක් තියෙනවා මේ අදා පිළිපත් කරපු එක මේ මකු බව සහ පලාසී ගතිය කියලා මොග්ගලණ සංසේ සඳහන් කරලා තිනවා ಗುಣ මකුකම කියලා එකක් අපි ළඟ තියෙනවා. තව කෙනෙක්ගේ ගුණයක් දැක්කට ඒක හොඳයි කියන ගතිය කාඩම්බරයක් නෑ කෝ ඊර්ෂ්‍යා කරනවා එහෙම නැත්නම් ඒ මනසට පෙත්සං ගන්නවා. එහෙම නැත්නම් ඒක අව탁සේරු කරන ගතියක් තියෙනවා. මේ මකු ගතියත් වගේ මකු ගතියයි අර අපි ඉස්සලා කියපු විදිහට හරියදී හරි හැටියට දැකන දේ ඇතිදී ඇති හැටියට දැකලා ඒක ප්‍රකාශ කරන ගතියයි වෙච්චාම අපිට තමන්ගේ එක චිත්තක්ෂණයක් හෝ භාවනා කරනකොට මේ ආස්වාස වේවා ප්‍රස්වාස වේවා වම දකුණ වේවා පිම්බීම හැකිලිම් වේවා අන්න ඒ දකින චිත්තක්ෂණයක තියෙන වටිනාකම අපි අව탁සේරු කරනවා මකු ගතියක් තියෙනවා අපේ මොකද මේ ආස්වාසේ ආස්වාසේ වශයෙන් දකින චිත්තක්ෂණේ ලාභ සත්කාර සම්මාන සිලෝක මොකක්වත්ම නැහැ. අපිට ඒ වෙනුවට ලාභ සත්කාර සම්මාන සිලෝක තියෙන කටගැස්මක් තියෙන කෙලෙස් උපදින දේවල් වලට හිත අදිනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ එක චිත්තක්ෂණයක නැත්නම් චිත්ත ක්ෂණ සම්පත්තිය කියලත් මේකට කියනවා. ක්ෂණ සම්පත්තියක තියෙන වටිනාකම ක්ෂණ සම්පත්තියක් වශයෙන් දන්නවනම් ඒ මනස වල්පල් මොනවත් කියන එකක් නෑ මුළු දවසෙම මම මෙම ආස්වාසය දැක්ක මෙන්න ආස්වාසය කියලා ඒ දැකපු චිත්තක්ෂණේ වටිනාකම තමයි මුළු ජීවිතේම කරපු ලොකුම පින්කම විදියට සලකාවි. සලකන්න බැරි අපිට තේරෙන්නේ ආස්වාසය ආස්වාසය වශයෙන් දැකීම ඔච්චර ලොකු දෙයක් කියලා. ප්‍රසවාසයේ ප්‍රසවාසයක් වශයෙන් දැකීම ඔච්චර ලොකු දෙයක් කියලා. වම තිනකොට 100%ක්ම මුළු හදින්ම වම තින එක අත්දකින්න එක ලොකු දෙයක් කියලා අපි හිතන්නේ. දකුණ තිනකොට මේ දකුණේ අත්දැකීම යථාභූත ඥාණය ඇති හැටිය දැකීම මේක මම්ම ප්‍රත්‍යක්ෂ කරන දේ කියලා අපි ඒක ಗುಣ මකු ගතියක් අපි ළඟ තියෙනවා. ඉතින් මේ මනුස්සයාට වෙන කෙනෙක් සාප කරන්න ඕනේ නැහැ. ඒ මනුස්සයාට වෙන කෙනෙක් හුණියම් කරන්න ඕනෙත් නැහැ. ඊමණසේ මේ Tamange අධ්‍යක්ීම පැත්තක දාලා පොතක තියෙන එකක් ඉස්සරහට තියාලනවා. අනේ මං ඇවිදිනකොට මට අරක දැක්කේ නෑනේ මේක දැක්කේ නෑනේ කියලා ලොකු චෝදනා තියෙනවා. දැක්කේ මොකද්ද කියන්නේ? දැක්ක දේ ඉදිරිපත් කරන්න මකු ගතියක් තියෙනවා. ඇත්තටම මකු ගතිය කියන්නේ ඕක නෙවෙයි. මකු ගතිය කියන්නේ අපි සමාජයේ ජීවත් වෙනකොට අපිට හම්බ වෙන මිනිස්සුන්ගේ හොඳ දකින්නකොට හොඳ දේ හොඳ වශයෙන් කියනකොට මේකට බුදුහාමුදුරුවෝ යොදපු වචනේ මුදිතාව. මුදිතාව පෙන්වන්නේ තමන්ගේ දරුවෝ ලස්සනට අධ්‍යාපනය කරගෙන පෞල් ජීවිත ගත කරන දෙමාපියන්ට ඇති වෙනවා අනේ හොඳයි. මේ දරුවා හොඳට ඉගෙන ගන්නවා. මේ දරුවා කවුරුත් එක්ක වගේ අය හොඳයි හොඳයි. රැකී රතා ව්‍යාපාර කටයුතු කරනවා කියලා දරුවට කෙරේ ඇති වෙන මුදිතාවක් තියෙනවා. ඉතින් මේක දැන් ඇත්තෙම නැහැ. මේ කවුරු හරි දිනු වෙනා දැක්කොත් එක්ක බෙසමක් ගහනවා. එහෙම නැත්නම් බොරු කකුලක් බොරු බොරුලක් කපනවා. මේ ගතිය මේ මේ මකු ගතිය වැඩියෙන්ම තියෙන අධ්‍යාපන ආයතන වල. මේ උගතුන් ඉන්න තැන් වල. ඕනම විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා බලන්න. ඕනම දැනුම තියෙන කට්ටිය අතු බලන්න කැපිල්ල. ඒ වගේ කැපිල්ල මේ සාමාන්‍ය දීර්ඝයෙන් බෙල්ල කවන කැපිල්ල තියෙන්නේ. දැලිපියෙන් කැපිල්ල තියෙනවා. අපි හිතන්නේ විද්‍යා දදාති විනයක් කිව්වට පස්සේ මිනිස්සුෙකුට මේ දැනුමක් වැඩි වෙනකොට විනයක් එන්න එපයි කියලානේ. ඒක නෙවෙයි තියෙන්නේ. ඉතින් එහෙව් අධ්‍යාපනයක් අපි දරුවෙකුට දෙනකොට ඌලඟ ගුණමකුකමට වෙනම ගෙවන්න ඕනේ නෑ. ඌට කොහොමදත් ඒක හම්බ වෙනවා පන්තියේ ඉන්නකොට. වැඩිම ඊර්ෂ්‍යා මේ තරඟ විභාග කියන වචනයෙන් අපේ පොඩි දරුවන්ට ඇති කරන මේ කුණු හරපේ පහේ පන්තියේදී මැරණකම් ගලවන්න බෑ. මැරණකම් ගලවන්න බෑ. ඌ රෑ දවල් කොට්ටේ උඩ ඔළුව උඩ තිමිච්ච පිදුරු කන්දක් හරි තියාගෙන පාඩම් කරන හැටි දිහා බලනකොට අනේ මූට අර සෙල්ලම් කරන්න වෙලාවක් අනී අර සෙල්ලක්කාර ජීවිතයක්. ඉතින් ඌ බලන්නේ කොහොම හරි කවුරු මරාගෙන කාලා හරි කමන්නේ පාස් වෙන එකයි ඕන කරන්නේ. ඒකට දෙමව්පියෝ වලිකන වලිකැනිල්ල දිහා බලනකොට අර දරුවා හිතන්නේ කරුණා සීතල හදයන් ඕනේ නෑ මරාණ කාගෙන හැදියන් කියන එක තමයි තේරෙන්නේ. ඒකනේ අද නිතර භාවිතා වෙන මෙච්චි ඉතින් ඌ මරන්නේ කවුද අම්මයි තාත්තයි. ඒක බොහොම ළඟ කරගෙනවා. ඌ වෛර කරන්නේ කෙලින්ම අම්මට තාත්තට. අද ජීවිතේ දියුණුවයි සම්මත හැම රටකම ඒක ප්‍රසිද්ධ කාරණාවක් හැම දරුවෙක්ම අම්මට තාත්තට වෛර කරනවා. ප්‍රසිද්ධියම වෛර කරනවා. ඒක ඒක බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. අපේ ලංකාවේ වුණත් කොළඹට යන්න යන්න හැම දරුවෙක්ම දෙමපියන්ට වෛර කරනවා. දෙමපියෝ තියෙන බොක්කෙන් කන්න දෙනවා, බූදලිය දෙනවා, ඔක්කොම කරනවා. උන් අර ಗುಣ අම්මගේ තාත්තගේ ಗುಣ බ්‍රහ්මාති මාතාපිතරෝ කියලා අම්මට තාත්තට බ්‍රහ්මිකුට වගේ සලකන්න කියලා බුදුහාම කිව්වේ. ඒ කතා බෑ. උඹලා මට බ්‍රහ්මිකුට වගේ සලකපළ. එච්චරයි පොඩි එකා කියන්නේ. එහෙම නැත්තම් ඌ සෙල්ලමට ගන්න පිස්තෝලේ. ඇල්ලගෙන එල්ලෙට ගන්න තාත්තගේ papuව. ඊට පස්සේ හරිය ගහම් වෙච්චාන් පස්සෙත් එච්චරම තමයි. අම්මගේ රීරි මාන්තේ කනවා. ඒ හේතුව අම්මගේ තාත්තගේ වැරද්ද. ඒ අධ්‍යාපන ක්‍රමයේ තියෙන හැටියට සරුවච්චන් වහන්සේගේ ක්‍රමයේ හැටියට විද්‍යා දදාති විනයන් යම් කිසි කෙනෙක් දැනුමක් ලබනවා නම් එන්නේ එන්නේ එන්නේ කිරිවදින ගොයන් කරලක් වගේ උස උණ ගහක් වගේ ඔළුව පල්ලෙහාට දැමෙනවා. දැන් නෑනේ බෝල් කරලක් වගේ. බෝල් වී කරලක් වගේනේ උඩට නැගලා නැති. ඉතින් මේ නිසා යෝගාවචරකමට බැස්සට අපි ළඟ තියෙන ඔලොමොල ගති එහෙම නැත්නම් මේ මකු ගතිය ලේසි නෑ අරිනවයි කියන්නේ. ඒ කියන්නේ අනිත් එක්කනට වැඩිය මම දෙවෙනි ධානය ලබා ගන්න ඕන වෙලා තියෙන්නේ. අනිත් එක්කනට මම තුන්වෙනි ධානයට යන්න ඕන. අනිත් එක්කනට ඉස්සෙල්ලා මම හතරවෙනි ධානයට යන්න ඕන. එහෙම නැත්නම් අපේ ගෙදරින් හරි මැට්ටෝ මං විතරයි භාවනා කරන්නේ මට ධානය තියෙනවා උන්ට නැහැ. මේ හැම දෙයකින්ම බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච නිසා ගෙවල් වල හරියට අඩදබර. එකෙක් භාවනා කරනවා ඌ අනිත් ගෙදර ඔක්කොටම බනිනවා. අපි නම් හරිම ශිෂ්ටාව සම්පන්නයි. අපේ මහත්යානම් අම්බෝ කවදාවත් භාවනා කරන්න නැන්නේ. වන්නචරයි. වල්මත්. ඉතින් මෙයා කරන්නෙම භාවනා මහත්යට කොනහන්. ඒක මහත්ය භාවනා කරලා නෝන කරන්නේ නැත්තම් මේ ගතිය බුදුරජාණන් වහන්සේ ඒ අසප්පුරුෂ සූත්‍රයේදී සඳහන් කරනවා මහා සාල කුලයක ඉපදුනත් සිල්වන්ත වුණත් ධනවත් වුණත් දැනුම තිබුණත් මොන જાතිය තිබුණත් අනුන්ගේ ಗುಣ හෙලා දකලා කතා කරනවා නම් සිල්වන්ත අසත්පුරුෂයයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සීලවන්ත අසත්පුරුෂයා. ගුණවන් මේ සල්ලි තියෙන අසත්පුරුෂයා. දැනුම තියෙන අසත්පුරුෂයා. කිසිම කතාවක් නැතුව අසත්පුරුෂ සූත්‍රය පෙන්නනවා මේ හැම ගුණයක්ම වඩන්න වඩන්න අසත්පුරුෂයා ඒ ගුණේ නිසා තමන් උසස් කරලා සලකන්නත් අනුන් පහත් කරලා සලකන්නත් ගතියක් යනවා. ඉතින් මේ මනුස්සයාට හිතෙන්නේ එහෙම දෙයක්වත් නැත්තම් ඉතින් භාවනා කරන්නේ මොනවා ගන්නේ? අල්ලපු ගෙදරට කියන්න බැන්න. කාටද කොනහන්නවත් බැන්න. වැඩ නැහැ නේ භාවනා කළා මොකක්ද ඉතුරුනේ? ඒ නිසා භාවනාවත් තරඟ විභාගයක් බාටපත් වෙනවා. බොහෝ දෙනා භාවනා කරන්න මේ අල්ලපු ගෙදර කට්ටිය භාවනා කරන්න හින්දා. නිවන් දකින්නේ එහෙම නෙවෙයි. ෆැෂන් එකට දැන් භාවනා කරුවේ නැත්නම් බજારකේ නැහැ කිසි තැනක්. ඒ නිසා කීයක් හරි දීලා භාවනා කරන ගතියක් තියෙනවා. මේ හැම එකේම ලස්සන ලකුණක් තියෙනවා. ගැඹුරෙන් බැලුවොත් ඒ විදිහට මකුකම ඉස්රායිල් වාක්තියාන භාවනා කරන කෙනා කවදාකවත් නිවන සඳහා නෙවෙයි භාවනා කරන්නේ. එක්ක ලේකට රෝග සුව කරගන්න, ඒක නැත්නම් අභිඥා ලබා ගන්න, එහෙම නැත්නම් අනුන්ට වැඩිය උසස් කැපී පෙනෙන මොකද්දෝ මානසික අසහනයක් තියෙනවා මේ නිසා බටහිර දැකලා තියෙනවා මේ භාවනා කිරීම නිසා නැත්නම් භාවනාවට පෙළඹීම නිසා බොහෝ දෙනෙක්ගේ යටි වෙලා තිබුණු මානසික අසහන පිස්සු වැඩි වෙලා තියෙනවා මොකද හේතුව නිවන් ලබන්න නෙවෙයි භාවනා කරන්නේ අඟ උස්සන්න අඳුරේට කියාපාන ඉතින් මෙවැනි භාවනාවක් කරනකොට වැඩි හොඳ නොකර නිකන් ඉන්නේ ඒක හරියට කියනවා නම් මේ පොඩි බැටරියක් අරගෙන බුදුරස් කරකවන පොඩි කොල්ලෙක් හිතන්නකෝ. බැටරි දෙක තුනක් දාලා වෝල්ටේජ් එක 4.5ට විතර දාලා බැටරියක් කරවගෙන කමන්න ඒත් කරන්ට් එක තමයි. නමුත් සෙල්ලමට වගේ ගිහිල්ලා මේ 230 එහෙම ඇල්ලුවොත් මොකද වෙන්නේ? එතකොට ස්පේසස් තුනම තියෙන 440 ඇල්ලුවොත් මොකද වෙන්නේ? 11000 ඇල්ලුවොත් මොකද වෙන්නේ? 66000 ඇල්ලුවොත් මොකද වෙන්නේ? 122000 කරන්ට් ගැල්ලුවොත් මොකද? අරකට කරන්ට් එක මේකත් කරන්ට් එක කියලා. එතනම තමයි. ඒ නිසා මේ භාවනාවට යනකොට Taman ළඟ මකු ගති තියෙනවද කියන එකට අවදි වෙලා එහෙම තියෙනවනම් මක්ඛි පලාසි කියලා මේ කියන්නේ මක මකු ගතියට මක්ඛි කියන නම් බුදුහාමර පාවිච්චි කරන්නේ එයාට තේරුම් ගන්න වෙනවා මේ මකු ගතියමයි ළඟ තියෙනවනම් සත්පුරුෂයෝමව අප්‍රිය කරනවා සත්පුරුෂය මම අමනාප විදියට ගණන් ගන්නවා. ඒක නිසා මම මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ඉදිරියට යනකොට එන්නේ එන්නේ එන්නේ ಗುಣමකු ගතිය වෙනුවට මුදිතා ගතිය කාගෙත් තියෙන හොඳ හොඳ වශයෙන් දැනගෙන මෘදු ගති අනතිමානී ගති නිහතමානී ගති ඇති කර ගන්න පුළුවන් නම් එයාගේ භාවනාවට කිසිම බාධාවක් නැහැ පොළොවේ යට වැවෙන මුලක් ඕජාව තියෙන දිහාට කිසි කරදරයක් නැතුව වැවෙනවා. ඒකට කවුරුත් උපදේශ පන්ති දෙන්න ඕනේ නැහැ. මුල් ටික හොඳට වැන්නම් කොළදාව හොඳට වැටෙනවා. ඒක නැතුව මේ හදිස්සි වෙලා තියෙන භාවනා ඉක්මන් කරගන්න හදිස්සි කරන්න බොහෝ විට මකු ගතිය නිසා බොහෝ විට Taman ළඟ අවශ්‍ය පිං නැහැ අවශ්‍ය ಗುಣ නැහැ ලොකු ලොකු අතු අල්ලන්න හදනවා. ඉතින් අර පොතේ මෙහෙම තිබුණා මේ පොතේ මෙහෙම තිබුණා අර ගුරුවේ ගාව මෙහෙම තියනවා මේ ගුරුවට ගාව මෙහෙම තියනවා කියලා පැන පැන පැන පැන පැන පැන හොයනවා මේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් හැබැයි ಗುಣ නැහැ. ඉතින් එතකොට අවස්ථාවාදියෙක් වෙනවා මකුගතියක් වෙනවා. එතකොට අර හොඳට භාවනා දන්න ගුරුවරයෙක්ගෙන් බොහෝ විට කොන් වෙන්න අප්‍රියමනාප ගති පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනා කරන ගමන් නිතරම Taman ගැන බලන්න ඕන Taman නිහතමානී මෘදු අනතිමානී ගුණ බුදුරජාන් වහන්සේ දීලා තියෙන මේ බුදුහාමුදුරන්ට බැඳුම් ගන්න නෙමෙයි. මිනිස්සු බය කරලා යටපත් කරන්න නෙමෙයි. ඒකේ මිනිස්සයා තුල අනිවාර්යෙන් වැඩෙන්න ඕන වැඩෙනවා. වැඩෙන්නේ නැත්තම් සතිය වැඩිලා නැහැ. ಗುಣ වැඩිලා නැහැ. ඒ නිසා එnde end end end Taman තුල තමන් අර සපේලා උත්තර දෙන ගතිය හරියටම දැකපු දේ දැකපු වශයෙන් කියනකොට තමන්ට තේරෙනවා මම දැන් අලුත් නවකෙක් අද පටන් ගත්ත කෙනෙක් වගේ පටන් ගන්නවා නම් එයාට සපේලා උත්තර දෙන්න බැරි වුණාට ප්‍රශ්නයක් නෑ හෙට වෙනකොට සපේලා උත්තර දෙන ක්‍රමේ තේරුම් ගනි. එයා ළඟ මගුණේ තිබුණාට ප්‍රශ්නයක් නෑ. එයා ඒක නැති කරගන්න චිත්තක්ෂණයක් ඇති කරගන්නවා අනේ මයි ළඟ මොකක් හරි මකුණයක් ඇති ඒකයි මට මේ කියන දේ තේරෙන්නේ නැත්තේ ඒකයි මට මේ සත්පුරුෂය අමනාප වෙන්නේ අප්‍රිය වෙන්නේ නමුත් මොන කරන්න මේ මේ නිවනක් ලැබලා මිසක මේක ලබා ගන්න බෑ ඒ සඳහා සත්පුරුෂ ආශ්‍රය අත්‍යවශ්‍යයි ඒ නිසා මගේ මකු ගතිය ಗುಣ මකු ගතිය අයින් කරලා ඒ වෙනුවට මේ ඇත්ත ඇති හැටියට දකින්න ගතිය ගුණවතා ගුණවතෙක් වශයෙන් දකින ගතිය මට පහළ වේවා කියලා මේ චිත්ත මාත්‍රාව උපයන්න පුළුවන් ඒක මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පෙන්වන තුන්වෙනි පියවර වශයෙන් එක තමයි මකු උනොත් දුර්වච වෙනවා කියන එක ගතිය. මකු ගතිය නැත්තම් සුවච වෙනවා මට ඕන කෙනෙක්ගේ උපදෙස් ලැබෙනවා. මේ දෙක අනුමින ඥානෙ, අනුමාන ඥානෙ, ණය විපස්සනාවෙන් ආකාර පරිවිතක්කෙන් තමන්ට තේරෙනවා නම් තේරෙන්න නම් මකු ගුණේ තමයි හැබැයි ඒක ලොකු ලාභයක්. තමන්ටම ලොකු ලාභයක් මයි ළඟ මෙමෙ දුර්ගුණ තියෙනවා දුර්චකතිය තියෙනවා මේ දෙක දැක්කට පස්සේ තමයි යාට තුන්වෙනි අවස්ථාව වශයෙන් මම මේ දුර්ගුණේ නැති කර ගන්න ඕනේ මකු ගුණේ නැති කර ගන්න ඕනේ පලාසී කියන මේ යුගග්‍රාහීකම එක එකනට එක එකනට මම තුඹ වගේ උඹත් මං වගේ මට මොනවද උපදෙස් දෙන්න කියන යුගග්‍රාහී ගතිය මේ ගතිය Taman තුල තියෙන වෙලාවේ දැකගෙන මේක නැති කරන්න ඕනෑ කියන චිත්තක්ෂණේ උපදවනවා කියන එක ජීවිතයක ප්‍රධාන වෙනසක් හැබෑ වෙනසක් වෙන තැන. මේක කවුරුත් කිව්වට හරියන්නේ නැහැ Tamanටම තේරෙනවා. මෙන්න මේකට හොඳ තැන තමයි භාවනා මධ්‍යස්ථාන. මොකද අපි භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ ඔක්කොටම සමසේ සලකන්නේ. දැන් අපේ සංඝයා වහන්සේලා උඩ ඉන්නවා. ඉතින් එක එකන එක එක වස් මට්ටම් තියෙන්නේ වැඩි හිටි මට්ටම් අනම්මනේ ඔක්කොටම කියන්නේ සම නම සබ්‍රහ්මචාරින් වහන්සේලා. එකට බ්‍රහ්මචාරී හැසිරෙන පිරිස. ඔක්කොම බුද්ධ පුත්‍රයෝ. වැඩක් කරන්න යනකොට මෙයා ලොකු මෙයා පුංචි හැරි නමුත් ඔක්කොටම සමායි. ඒ ඡන්දයක් ඇල්ලුවොත් ඔක්කොටම සමාන ඡන්දේ තියෙනවා. ඒකම යෝගාවචරයක් වුණාට පස්සේ අපිට මේ මුල් ලැබරියෙන් ඉල්ලණ්ඩයි අනුන්ට වැඩිය මහා ලොකු දෙවයි ඊළඟට නැතුව නිහතමානීව යටහත් පහත්ව ඒ යෝග ජීවිතය ගත කරනකොට අපේ සෑහෙන රුචි අරුචිකම් වගේ පාවා දෙන්න වෙනවා. සෑහෙන දුරට අපේ පෞරුෂත්ව ලක්ෂණ පැත්තක තියලා ප්‍රතිපත්තියට විවස්ථාට යටත් වෙන්න වෙනවා. මේක මේ ಗುಣමකු කම කියන ගතිය අනිත් පැත්ත. මේක සුවච ගතිය මේක නිහතමානී ගතිය ඉතින් මේ අපි නිහතමානී වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ ඉස්සර කරගන්නේ සීලය ඉස්සර කරගන්නේ ඒ නිසා මේ කාටවත් ගරු කරනව නෙවෙයි මේ ත්‍රිවිධ රත්නෙට ගරු කරන්න කියලා භාවනා කරන්න කරන්න කරන්න යම් කිසි කෙනෙක්ගේ සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න යම් කිසි කෙනෙක්ගේ කිරිවදින ගෝයන් කටලක් වගේ නිහතමානී ගති වැඩෙනවනම් භාවනා කරන්න කරන්න සීල සමාධි ප්‍රඥා පිරෙන්න පිරෙන්න උණ ගහක දැල්ල වගේ පොළොවට පාත් වෙන ගතිය තියෙනවනම් ඒ මනුස්සයාට සීමාවක් නැතුව දියුණුවක් ලබන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම බලන්න ඕනේ මට සීලයක් නැතුව ඉඳලා මං සීලයක් ආවට පස්සේ මම දුසිල්ලතුන්ගේ බයින ගතියක් තියනවාද? දුසිල්ලතුන් පහත් කළ සලකන ගතියක් තියනවාද? දුසිල්ලතුන්ගේ ಗುಣමකු ගතියක් මයි ළඟ තියනවාද? මේක නිසාම තමයි මේ මේ මම සිල් රකින්න අනිකොල්ල සිල් රකින්නේ ඒ නිසා ඒගොල්ල පහත් මම උසස් කියන නිසයි ඔයගොල්ලෝ ගෙදර යන්න බය. මොකද අනිත් ඔක්කොටම වැඩි ඔයගොල්ලෝ ඇඳලා ඉන්නේ. මම විතරයි අපේ ගෙදර භාවනා කරන එක නා අනිත් කට්ටිය ඉඳපුවාන් ටෙලිවිෂන් අහන ඉඳපුවාන් රේඩියෝ අහන ඉඳපුවාන් පත්තර බලනවා මට නම් පෙන්වන්න බෑ. හැබැයි මෙච්චර කල් ප්‍රශ්නයක් තිබුණේ නෑ. දැන් භාවනා කරන නිසා ප්‍රශ්නයක්. එහෙනම් බුදුහමරම වුණියමක් නේ අපිට දීලා තියෙන්නේ. භාවනාව කියන්නේ මා වසංගතයන්නේ. බුද්ධ හම කියලා කියන්නේ බෝවෙන ලෙඩක්. බුදුන්සේ විස කපලයි දීලා තියෙන්නේ. ඇල් මරලයි දීලා තියෙන්නේ. මේක කරනකොට නිහතමානීවයන් ඒ මිනිස්සු සීල කරන්නේ නැහැ කියලා උඹට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. උඹේ සීලේ කෙලස ගන්න එපා. ඒ නිසා දුසිල්වතුන් අතර ඉන්නකොට සිල්වතා දුසිල්වතුන් විශ්ේ ගුණමගුකමක් තියෙනවා නම් කද්දාකවත් දියුණුවක් ඇති වෙන්නේ නැහැ. මේ මිනිස්සයා අපේ යුනිවර්සිටි කෙනෙකුට කියන්නේ ඌ ඇණයක්. ඌ උදැල්ලක්. ඒක මහල වාතයක්. වර්චස්. වර්චස් කියන්නේ අන්න ඒකට. මෙන්න මේ වර්චස් වෙන්නේ නැතුව දැනගන්න ඕනේ මමත් ඔතන ඉඳලා තමයි මේ කොට ආවේ බුදුන්ට පිටිද්ද වෙන්නේ. ඒ නිසා මම නිහතමානී වෙන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු දවසක අපි සීලෙක ඉඳලා බණ භාවනා කරනකොට මගේ හිත අරමුණට ගියා. මට ඕන විදිහට ඔන්න මට පුළුවන් ආනපානෙ ටික වෙලාවක් මට පුළුවන් සක්මනේ ටික වෙලාවක් ඉන්න. ඉතින් එහෙම ඉන්නකොට යම් වෙලාවක එනව අනිවාර්යයෙන්ම මෙහෙම දෙයක් ආනපාන ඉන්නකොට ඔන්න සද්දයක් ඇවිල්ලා මේක කඩාපින්න දාන. ඔන්න වේදනාවක් කියලා කඩාපින්න දාන. ඔන්න හිතවිල්ලක් කියලා කඩාපින්න දාන. ඉතින් එතකොටම ಗುಣමකුකමේ තියෙන සියුම් අර්ථය තමයි අර සද්දෙට වෛර කරන. අර අර හිතවිල්ලට වෛර කරන. අර වේදනාවට වෛර කරනවා. ඒකල කියන මම මේ සුචරිතවාදියෙක් මම විනයගරුක් කෙනෙක් මම මේ භාවනාවට කැමති කෙනෙක් ඒකයි මම මේ මූල කර්මස්ථාන ප්‍රේම කරන ගම අනික් කර්ම වලට වෛර කරන්නේ ඒ භාවනාවත් එක්ක මට හම්බෙච්ච අතිරේක බලයක් කියලා හිතනවා අතිරේක බලයක් නෙවෙයි අන් දෙකක් ඇවිල්ලා තකතිරු වෙලා මෝඩ වෙලා මූල කර්මස්ථානේ පුළුවන් තරම් ඇසුරු කරන්න ඒක ප්‍රශ්නයක් නෑ ඒක බහුලීගත කරන්න දිනු කරන්න නමුත් අතිරේකේ වයින් එක වලක් කරන්න බෑ මම සිල්ලක් අය කියලා ගෙදර ඔක්කොම සිල්ලක් හිටින්නේ නෑනේ මම බෞද්ධුණයි කියලා මුළු ලෝකෙම බෞද්ධ වෙන්නේ නැහැ එහෙම වෙන්න හිතන්න එපා. ඒ නිසා මට කලාතුරකින් ඔන්න අරමුණේ හිත පවත්වන්න පුළුවන්. ඒ වෙනුවට මට කරන්න තියෙන්නේ අරමුණේ හිත පවත්වන්න පුළුවන් ගතිය සපයල කමඨාන් සුද්ධ කරනවා. මිස ඒකට බාධා කරන දේවල් එක්ක ගැටෙන්න ගියොත් හෝ ඒ වගේ අලගිය මුලගිය හොයන්න ගියොත් හෝ ඒ කියන්නේ අනිවාර්යෙන් පේන තියෙන ඒවට ද්වේෂ කරලා තියෙනවා. මූල කර්මස්ථානයේ විශේෂයි පිටන ආකාරය දන්නේ. අර්ථයෙන් සපේලා කියන දන්නේ. ඒ වුණොත් මට සද්දයක් ආව, වේදනාවක් ආව, හිතවිල්ලක් ආව. මේකේ අනිත් පැත්තක් තියෙනවා. මම භාවනා කරනකොට ඇඟ සෑල්ලු වෙනවා. මම භාවනා කරනකොට ඔන්න ආලෝකයක් පහළ වෙනවා. මම භාවනා කරනකොට මට අරමුණට හොඳට කාන්දම් ඇල්ලුවා වගේ කාන්දමට ඇල්ලුවා අල්ලනකොට ඔන්න ඒකට ආසාවක් පහළ වෙලා අර ඇති වෙච්ච සෑල්ලුවට අර ඇති වෙච්ච ආලෝකයට බැඳිලා මේ අරමුණ ගුණමක් වෙනවා. Tamange අරමුණ વિશે ගුණමක් වෙනවා. මේව ඉතින් අර ගෙනාවු ජම්ම ගති තමයි මේ කෙලෙස් වශයෙන් ඉදිරිපත් වෙනකොට යෝගාවචර ඒකට gadu ගන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මේ විදියට තමයි මේ මකු ගතිය අරමුණෙන් පිට යනකොට පිට අරමුණට බැනීමෙන් මකු වෙනවා. අරමුණේ ඉන්නකොට ලැබෙන මේ ඕබාස ආලෝක පීචි පස්සක් දිනකොට අරමුණේ ಗುಣ මකු කරනවා. අරමුණ ගුණ පුංචි කරනවා. මේන්න මේ දෙක වෙනකොට හොඳට දැනගත්තොත් මට දැන් හිතවිලි වේදනා සද්ද එනකොට නම් මට අමනාපේ පහළ වෙනවා. ඕබාස ඥාන පීටි බසද්දි පහළ වෙනවට මනාප පහළ වෙනවා. මේ දෙකේදිම මගේ තියෙනවා අරමුණට සාපේක්ෂව මකු ගතිය. මකු ගතිය පුංචි ලේසයක් තියෙනවා. මෙන්න මේක අල්ලන්න නම් මේක දැක ගන්න නම් මේ බණක් ඇහිලා තියෙන්න ඕනේ. භාවනා කරනකොට මේ සද්දයක් එනකොට gadu ගැනක් හේන් තියන හැටි වේදනාවක් එනකොට නොදකින් නොදකින් කියනවා නිකන් වේදනාව වේදනාව වේද වෙන කියලා මෙනෙහි කරන නොදකින් නොදකින් නොදකින් නොදකින් නොදකින් කියන එකම තමයි වෙන මොකක්වත් නැහැ එහෙම නෙවෙයි වේදනාවත් හරියටම ආනාපාන වගේ බලන්න පුළුවන් නම් වේදනාව කපනවා වගේ එකක්ද උච්චනවා වගේ එකක්ද අඹරනවා වගේ එකක්ද මිරිකනවා වගේ එකක්ද එක තැනකද දඟලනවාද කියලා ඔය ඔච්චර gadu ගන්න වේදනාව මෙනෙහි කරන්න ඕන වෙන්නේ නැහැ හිතවිල්ලක් කෙනකොට මගේ හිත අරමුණේ නෑ දැන් හිතවිල්ලක තියෙනවා ඒක නැති කරන්න නෙවෙයි මෙනේ කරන්නේ ඒකේ ස්වභාවය දැනගන්න. එතකොට සද්දයක් ඇහෙනවා. දුකින් විතරක් මෙච්චර භාවනා කර දුර ඇවිල්ලා මේ යකා මේ වෙලාවේ සද්ද කරනවනේ කියලා ආර සද්දෙත් එක්ක ගැටෙනවා වෙනුවට. දැන් මේ සද්දේ තියෙනකොට අරමුණ කොහොමද නැතිකොට අරමුණ කොහොමද කියලා බලන්න පුළුවන් නම් ಗುಣමගුකමේ පුංචි ගෙවා දැමීමක් වෙනවා. පුංචි ගෙවා දැමීමක් වෙනවා. එහෙම නැත්නම් අපි ඇතිර හැම අතුරු හන්දි ස්ථානයකදීම අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා. නිසා මේ සමතය හරි ගිහිලා යම් වෙලාවක අපිට සමතේට ලැබෙන ප්‍රතිඵලයක් වශයෙන් නන්නත්තර අරමුණු વિશે යන වෙනුවට හිතේ ඒකෝදි භාවයක් ඇවිල්ලා එක තැනට හිත ගියාට පස්සේ අපේ අනතුරු ඉවර වෙලා නැහැ. ඒක ඒක සපේලා අරස කරනවා. අරස කරන්න නම් ඒකෙන් අලුත් උපක්ලේශ හදාගන්න නැතුව මේ ඇතිවෙච්ච සමතය එහෙම නැත්නම් මේ ඇතිවෙච්ච සමාධිය එහෙම නැත්නම් මේ ඇතිවෙච්ච ඒකාග්‍ර බව එහෙම නැත්නම් මේ ඇතිවෙච්ච ඒකෝදි භාවය ප්‍රවේශමෙන් තන වඩා ගන්න ඕනේ ඒ කලබල වෙන්න ගිහිලා අනාගන්නතු. ඊට පස්සේ අපිට විපස්සනා පැත්තෙන් මේ දේශනාව හමාර කරන්න ඉස්සලා මෙන්න මෙහෙම කාරණාවක් කියද ඇගි. මෙන්න මෙහෙම කෙරුවොත් අරමුණේ හිත හිටිනවා. කලබල කරන්න එපා වෙන අරමුණේ එන්නේ නැහැ කියලා හිතන්නත් එපා. කොයි දේ ආවත් මම කොහොම හරි හැකි තාක් දුරට මේ මූල කර්මස්ථානෙම ඉන්නවා කිව්වොත් බුදුරජාන් වහන්සේ දන්න චිත්ත නියාමයක් තමයි මේ මූල කර්මස්ථානේ හිමීට හිමීට හිමීට හිමීට හඳ පායනකොට ඉර පායනකොට හඳ නැති වෙනවා වගේ ඊට පායන තරු නැති වෙනවාගේ හිමීට හිමීට හිමීට මූල කර්මස්ථානේ සිවුම් වෙවි සිවුම් වෙවි සිවුම් වෙවි යනවා දැන් ගියාට පස්සේ වෙලාවක් හම්බ වෙන යෝගාවචරයට තද්ද බල ට්‍රැෆික් ජෑම් එකේ හිටවලා තියෙන වාහනයක් ට්‍රැෆික් ජෑම් එක නැතුව කෙල්ලෝරක් නැති පාරේ මොනවාක්වත් බාධාවක් නැතුව යන්න වගේ හොඳ විවික ස්ථානයක් ලැබෙනවා. ඉතින් සමහරලාට මේව අදි තක්සේරු කරනවා මම දැන් මේ ධ්‍යානයක් ලබලා වෙන්න ඇති මම මාර්ගඵලයක් ලබලා වෙන්න ඇති එහෙම නැත්නම් රහත් වෙලා වෙන්න ඇති කියලා ඇත්තටම කියනවනම් ඒක ලොකු தත්වයක් තමයි මොකද ලේසි නෑ මේ සංසාරේ වගේ කරදරයන් තැන්න යන්නේ ඒක නමුත් මේ ඇතිවෙච්ච මේ විවේකය ටික වේලාවක් ගියා මේ යෝගාවචර පැදුරටත් නොකිය පලා ගිහිල්ලා ඔන්න සද්දේනෝ ඔන්න වේදනায়නෝ ඔන්න හිතවිලි එනකොට යෝගාවචර ආය සටන් කරන්න හදනවා උපක් මේ මේ සටන් යුද ප්‍රකාශ කරන්න හදනවා ඇයි හද්දියනේ මෙච්චර ලස්සන තිබුණේ විවිකෙතිදි මේ සද්ද ඇහුනේ ඇයි මේ කරදර ඇයි මේ හිතවිලි කියලා හරියට කවදාකවත් මේ හිතවිලි දැකපු නැති කෙනෙක් වගේ හද්ද වේදනා දන්නේ නැති කෙනෙක් වගේ අර දෙයත් එක රණ්ඩු කරන්න යනවා. මොකද්ද සෝනංශ මම දැන් කරන්න ඕන? බරපතල ප්‍රශ්නයක්. මේ විවේක වුණා. ඒ විවේකී අපිටම නොදැනි කැඩුනා. එහෙම නැත්නම් සද්දකින් වේදකින් හිතවිලකින් බාධා වුණා. ඉතින් එතකොට මේ යෝගාවචරයෙන් ඇහුවොත් දැන් Tamanට තේරෙනව නේද? අර හිතවිලි වේදනා සද්ද නැති එකට ආතාවකුත් හිතවිලි වේදනා සද්ද සහිත කරදරයකට ද්වේෂයකුත් මේ දෙක නිසා නේද ප්‍රශ්නයක් මතුවෙන්නේ. මේ දෙක නිසා නේද සැකයක් මතුවෙන්නේ. මේ දෙක නිසා නේද ආතතියක් මතුවෙන්නේ. මේ දෙක නිසා නේද අසහනයක් මතුවෙන්නේ. ඒක නිසා ඔය දැන් සද්ද ඇවිල්ලා තියෙනවනේ. වේදනා හිතවිලි ඕක ගැන අසහන වෙන්නේ නැතුව තැක කරන්නේ නැතුව ආයෙත් ඔය හිතවිල්ල මත නැත්නම් ආනාපානෙ මත මතුවෙන එක මත හොඳට භාවනා කරන්නකෝ. රණ්ඩු කරන්නේ නැතුව. ඒකට ආයෙ සරයක් ඔන්න සාන්ති කර තත්ත්වයට යනවා. ආයෙ විශ්ය. ආය සාන්තිකර තත්වයට යනවා. අන්නේ දෙක එනකොට මේ සාන්තිකර තත්වයේ වේදනා සද්ද හිතවින් නැති දේ හොඳයි. මේ වේදනා හිතවිලි සද්ද සහිත දේ හොඳ නැහැ කියලා ඒ වගේ ಗುಣ මකන්න යන්නේ නැතුව මේ දෙකේදීම නොසලෙන මනසක් මේ දෙකේදීම පංගු peeru බෙදන්න නැති මනසක් දියුණු කරන්න පුළුවන් බවක් හිතෙන්නේවත් නැහැ නේ අපට. හිතෙන්නේවත් නැහැ. අපිට හිතෙන්නේ භාවනා උතුම්ම බලය තමයි මේ මොනක්වත් සද්ද වේදනා නැති හිතවිලි තැන කියලා එක්ක හිතනවා. තව සමහරුවේගේ සම්පූර්ණ අනිප්පැත්තේ හිතනවා හිතවිල්ලක් නැහැ, වේදනාවක් නැහැ, සද්දයක් නැහැ, මං අනාතයි, මං අතරණයි, සතිය නැතුණා, සමාධිය නැතුණා කියලා ඒකට පුදුම බයක් ඇති මෙන්න මේ දෙකටම හිත යන දෙන්නේ නැතුව ඒ වෙනුවට මතුවෙන වේදනා සද්ද හිතවිල්ල අරමුණක් කරගෙන ඒක මතම් භාවනා කරලා ආයෙ ශාන්ත වෙනවා ආයෙත් එවිස් වෙනවා ආය ශාන්ත වෙනවා ආය අවිස්සනවා කියන විදිහට යම් කිසි කෙනෙක් කමඨාන සුද්ධ කරගත්තොත් එයාට තේරෙන්න පටන් අරගනි මේක තමයි බුදුරජාන් වහන්සේ මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙනවයි කියන්නේ කිව්වේ ලාභයක් ආවත් පාඩුවක් ආවා සැලෙන්න එපා. සැපක් ආවත් දුකක් ආවා සැලෙන්න එපා. ආයසක් ආවත් යසසක් ආවත් සැලෙන්න එපා. හොඳක් ආවත් නරකක් ආවත් සැලෙන්න එපයි කියලා ඉතින් මේ දෙක දඟලන වෙලාවේදී මකු ගතියක් තිබුණොත් කොට දාපු මාළුවෙක් වගේ සැලෙනවා. දෙකට කවු පණුවෙක් වගේ නටනවා. සැකමතු වෙනවා. අතතිමතු වෙනවා. ප්‍රශ්න අහන්න හිතෙනවා. නමුත් මේක කමඨාන සුද්ධ කරගන්න ඕනේ මේ දෙකටම සමහිත බලාගෙන සද්දේ එන්නේ වරෙන් නැති නැති වියන් මම මේ දෙකේදිම සමාකාර සතියක් සමාකාර සමාධියක් සමාකාර නොසරණ බවක් සමාකාර උපේක්ෂාවක් සමාකාර සමහිතක් පවත්තන්න යන්න නම් අපි මේ එදිනදා ජීවිතයේ කිනෙත් එක රණ්ඩු සරුවල් කරන ගුණමකුකම කොච්චර සියුම් කරන්න වේද කොච්චරක් ඒක දිගේ යන්න වෙයිද කොච්චරක් කමඨාන් සුද්ධ කරගන්න වෙයිද යෝගාවචරයට මේ දෙකේදිම සමහිතක් ඇති කරන්න. ඒක සාමාන්‍ය මං මන් දන්න මගේ දැනුම හැටියට බුද්ධ ආගමෙන් පිට කිසිම ආගමක කිසිම පොතක හිතලවත් නැහැ. හැම වෙලාවෙම හැම ආගමක්ම ඉවරෙන්නේ පංගු peerුවේ. බුදුරජාණන් වහන්සේ පංගු peeruව හදන්නේ කොහොමද? උඹ හිත සාන්ත වෙලා විවේක වුණත්, හිතවිල්ලකින් වේදකින් වේදනාවකින් කම්පන වුණත්, චංචල වුණත් ওই දෙකටම සැලෙන්නේ නැතුව, දෙකටම මනාපමනා පහල කරන්නේ නැතුව, දෙකටම සමහිත පවත්තන්න පුළුවන් බව අදාහ ගනින් හිත හදපන් අන්න ඒකේ ඉන්න බලාපන් කියන එකයි බුදුරජාණන් අපට කියලා දෙන්න හදාන්නේ. ඒක මේ පොතකින් බලලා හෝ ආශිර්වාදකින් හෝ දන් දීලා හෝ වෙන පින්කම් කරලා ගන්න බෑ. ඒක එතෙන්ටම ගිහිල්ලා තමා විසින් උපයා ගන්නාලද මේ විවේකය ඒක බොහොම අමාරුවෙන් උපයන්න තියෙන එක ලීසි වැඩක් නෙවෙයි. දිනූරට හැරපියා යන රජ කුසේ. Taman දිනාගත්ත රජය රාජ්‍ය අත්හැරලා දාලා යන රජ කෙනෙක් වගේ අර විවේකයේ උපේලා ශාන්ති තත්වයේ උපේලා ඒකට බාධා වෙනකොට හිතනක් කරගන්නේ හිතනක් කරගන්නේ ඒක තමයි తాදී ගුණය කියන්නේ. ඒක තමයි බුදුහාමුදුරන්ට කිසි කෙනෙකුට නැති තථාගත කියලා කියන්නේ. උන්වහන්සේ එහෙව් තැනකට ගිහිල්ලා තියෙනවා යන්න පුළුවන් උප්පරීම සමාධියකට යනවා. නමුත් ඒක කැඩුනයි කියලා හිත නරක කරගන්න මොකද මේ කැඩිල්ල ස්ථාවර නිත්‍ය කැඩිල්ලක් නෙවෙයි. ඕනනම් ආය සාංශි තත්ත්වයට යන්න පුළුවන්. හැබැයි මේකට හිත නරක වුණොත් ආය යන්න බෑ. මේ ගැන පශ්චාත්තාප වුණොත් හීනමානයක් ඇති කරගත්තොත් බෑ. ඒ නිසා මේ ಗುಣ මකුකමේ මේ වගේ සියුම් අර්ථ ඡායා තියෙනවා. මේ ಗುಣ මකුකම නිසයි අපිට දෙකක් දුන්නා මේක හොඳයි මේක නරකයි කියලා හිතෙන්නේ. ඒ දෙකම දිහා බලලා මේ දෙකට නොසැලෙන මනස ගන්න නම් Taman කුලවන්ත තැනක ඉපදුනයි කියලා කුලෙන් අඩු කෙනාට පහත් කළ සලකන්න කිව්වොත් අඩු කුලේ කියලා අසරණ යා මැඩලන්නේ මෙලෝගේ වසලයා කියලා ඌට වසලයා කියන්න වෙනවා. ඌ වසලයා. අය දෙකක් නෑ. නම්බුකාර හැටි කුලේ ඉපදිලා තියෙන හැබැයි අඩු කුලේ මිනිසයාට පහත් කළ සලකනවා නම් ඒක අම්මු වසලයා. ඒකම පොහොසත් වෙලා නැති මිනිහෙක්දියා පහත් කළ සලකනවා නම් මොන කුම්මහිකවත්ද බුදුරජාණන් වහන්සේ නම් ගිහි ගිය අතහනකොට මේ මාලිගාව කතාලා කියලා හිඟන්නේ කුනේ දැන් බුදුහාමුදුරුවෝ යෝරජ සම්රුක් වශයෙන් ඉඳගෙන චන්න නැමැතියත් එක්ක කන්ට ගස්සට දුන්නකල යනකොටද උජාරුව තියෙන්නේ නැත්නම් පාත්‍රයක් කරන ගෙයින් ගෙට පිටු යනකොටද අපේ ආර්ථික විශේෂඥයෙක්ගෙන් අහන්න බෑන කොයි එකද හොඳ කියලා උන්දලට අං ඇවිල්ලා තියෙන්නේ උන්දලා අපිට පෙන්වන්න හදන්නේ ලොකු රාජ්‍යයක් සහිතව කන්තකැතෙක් ඇතුව ඡන්නමතෙක් ඇතුව තේජවන්තව යනවනම් කොච්චර හොඳ අපේ ආර්ථික සමීකරණ සියල්ලම තියෙන්නේ ඌව ලබන්න. බුදුහාමුදුරුවෝ විසිකිරුවේ උදේ විසි කරන කුණු කෙල පිටක්. ඊළ පාත්‍රය අතර ගත්තේ සක්විති රජකමක් වගේ. ඊට පස්සේ දැනුම එනවා. ඊට පස්සේ සීල එනවා. ඊට පස්සේ සමාධිය එනවා. ඊට පස්සේ ප්‍රඥාව එනවා. ඔය සේරම මකුකම සඳහා ගුණමකුකම සඳහා පිහිට වෙන්න පුළුවන් එහෙම වුණොත් අසත්පුරුසයි. එහෙම වුණොත් අසත් ධර්මයි. එහෙම වුණොත් අයෝනිසමනස්කාරී. ඔන්නෝකට මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ. ඒ නිසා මේවා වඩන්න වැඩුවට මොකද දිනූරට හැරපියා යන රජ කුසී ඕන වෙලාවක පැත්තක තියන්න පුළුවන් වෙන. එතකොට තමයි කියන්න පුළුවන් මම ඒක වශී කළා තියෙන මට තියන්නත් පුළුවන් ගන්නත් පුළුවන්. මේ ලැබිච්ච දේ හලන්න කැමති නැත්නම් ඌ ඒකට 16ක් වාලෙක් බත් බැලේ කැබිරිල්ල ඌට කිසිම වශීභාවයක් නැහැ. නිසා ගුණමකකම අනිවාර්යයෙන්ම ටික ටික ටික ටික වැඩෙනවා මේ ධර්මය. එහෙම නැත්නම් මේ සතිය. එහෙම නැත්නම් මේ ඇති හැටිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න යනකොට අපි ආයෙත් අර අවුරුදු 6 ළමයේ තත්ත්වයටපත් වෙනවා. ඕන දෙයක් වෙන්න පුළුවන්. අපේ හැකියාව, අපේ පින, අපේ සතිමත් වෙන්න පුළුවන් ගතියට කාටවත් හානි කරන්න බෑ. ඕන තරකට වැටෙන්න පුළුවන් අපිට ඊට පස්සේ ආයෙ සතියේ වඩන්න පුළුවන් පොල් ගිරියක් වතුරට දාපුවාම කොහොමද ලැබු පැත්ත උඩට එනවා කවුරු කොහොම කරගුවත් ලැබු පැත්ත උඩට එන්නේ කොලක් ගන්න පුළුවන්ද පොල් ගිරියේ උතුරු කට්ට කරකවල තිබ්බහම උතුරට හැරෙවෙන ගතිය හමුදාපතිට නතර කරන්න පුළුවන්ද? කඩුවක් පෙළ නතර කරන්න පුළුවන්ද? මොකක්වත් බෑ. ඊ වගේ මේ manussකමේ තියෙන නිහතමානී ගුණේ එනකොට මකු ගතිය නැති වෙනකොට බුදුහාමුදුරන්ගේ පැත්තට ඇදෙන ගතියක් තියෙනවා. ලබු gediye පොල් gediye ලබු පැත්ත උඩට එනවා වගේ ගුණවත් ගතිය එන්න පටන් ගන්නවා. එන්නේ නැත්තේ ඕලොමල කම නිසා. අපි දන්නවා අපි සිල්වන්තයි අපිට සමාධිය තියෙනවා අපිට ප්‍රඥාව තියෙනවා කියලා මේ හැම එකක්ම අන්තට්ටුවක් කියලා හිතා ගන්නවා. ඔක්කොම අන්තට්ටු. ඒක නෙමෙයි ඒව උපයන්න නැතුව අන්තට්ටු කතා කරන්න එපා උපයන්න. ඒව උපයලා නෑ මොකද තිබුණත් එකයි නැතත් එකයි. මම හොඳටම සිල්වන්ත වෙන හැබැයි දුසිල්වතෙක් ගැන කවදාකවත් අමනාපයක් හිතන්න එපා. හොඳටම පොසත් වෙන්න බෑ දුප්පතෙක් ගැන මමනාපයක් හිතන්න එපා. හොඳටම කුලවන්ත වෙන්න. බුදුජානනාචරෙන් තපස්මා බැලුම් බහලා බැලලා රජ කුලයක උපදින්න ඕනේ නෑ. කවදාකවත් වෙන කුලයක් කියලා පහත් කළා සැලකුවේ නෑ. ඒ නිසා මේ ලෝකේ තියෙනවනේ යම් තාක් භව සම්පatti කියන දේ ඔක්කොම උපයන්න ඕන. උපයලා ඒක නැති කෙනා පහත් කරන්න නැතුව හිටියොත් අන්න අපි කියනවා ගුණමකුකම නෙවෙයි මුදිතාව කියලා. එයාටත් නැගිටින්න පුළුවන් මට වගේම නජජ්ජාවසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනාවසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනේ මාසත් දහිර නැගිටින්න පුළුවන්. ගෑණියක් වුණාමකෝ පිරිමියෙක් වුණාමකෝ මොළගුලේ වුණාමකෝ මොන පොහත්කම වුණාමකෝ පැවිදි වුණාමකෝ නැතුවාමකෝ බුදුචාරන්ස් කියනවා ධම්මං ඒව අනන්තරං කරිත්වා පටිපජ්ජති යේන යේන මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා ධර්මයමයි එකම මෙනුව ඔය කුලවන්තකමවත් ඥානවන්තකමවත් සීලෙවත් මොකක්වත් නෙවෙයි ධර්මයම අතරක් නෑර පවත්තලා යමක් යමක් ගැන තණ්හාවෙන් කල්පනා කරන්න ගියොත් ඒ කල්පනා කරන වාරයක් වාරයක් පාසා තමන් කෙලසෙනවා තණ්හා මාන වලින් යුක්තව කල්පනා කරන කරන හැම වාරයකම කෙලසෙනවා නිසා හිත තියානින්න ඕනේ මූල කර්මස්ථානේ පුළුවන් තරම්. ඒක වැඩි කරන්න ඕනේ. වැඩි කළා ඉන්න බවට ඒ කියන්නේ මෙහෙමයි. හොඳ වෙලා බෑ හොඳ බා පේන්න තියෙන. සබා උසහාවියක යුද්ධය ඉෂ්ට වුණාට බෑ. ඒක සමාජයට තේරෙන්න ඕන. නඩුකාරයට නීතිඥයට තේරුණාට බෑ. සාධාරණයේ සම ඒකට කියනවා සාධාරණය යුද්ධය කාට සාධාරණ වෙන්න නීති පොතේ විතරක් බෑ සාමාන්‍ය මිනිහට තේරෙන්න ඕනේ. ඒ වගේ අපි අරමුණේ ඇති හැටිය දැකගත්ත විතරක්මදී. ඒක නිර්වුල්ව කාටර කියන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්න පුළුවන් උනායි කියලා කියන්න බැරි එකන පහත් කළ සලකන්නත් තරකයි. ආහන්න මේ ගුණයට මේ විදිහට යන්න ගත්තොත් කවදා හරි තේරෙයි ඕගොල්ලන්ට අපි මේ ලේනෑකමක් උපයනට වැඩිය මේ වගේ එක වහලයක් යට එක බත්තලිය කාලා එක පැදුරු බුදිනකොට අපි තුල ඇති වෙන මේ ධර්ම ඥාතිත්වය ඔය සියල්ලම ඉක්මවල යනවා. ඔය ලේනකම් තියෙන්නේ නිකා මොකද්ද නිකන් විහිළුවක් විතරයි. ධර්ම ඥාතිත්වයක් ආවනම් අප්‍රමාදේ ආවනම් අපි මේ ගුණමක වෙන්නේ තියෙනනම් අපි ඒක නතර කරගන්න ඕනේ. අපි අපි එක එක සබ්‍රප්‍රචාරින් මහන්සලාට සමසේ සලකන්න ඕනේ කියලා ගත්තොත් ජපනා කියනවා ජපනා කියනවා වැඩි සෙනගක් ඕනේ නැහැ. පස් දිනක් එකතු වුණොත් ලෝකෙ හොල්ලන්න පුළුවන් කියලා. අපිට පස් දිනිතය දෙන්නේ කිට්ටු කරන්න බෑ. අනගාരിക ධර්මපාලතුමා මුළු බූදලේම ඉවර කරලා බුද්ධ ආගම නගාවට ලකිවේ මට සංඝයා වස්නමක් ඉන්නවනම් මම ලෝකේ හොල්ලනවායි කියලා. අපිට කරන්න බැරි ಗುಣමකු නිසා. හරි අසියන්නිකායේ මෙයා අමරපුරනිකායේ මෙයා සමත භාවනා කරනවා මෙයා විපස්සනා භාවනා කරනවා මෙයා අරක අයියෝ පංගුපේ මේක නිසා අපි එකිනෙකා කා කොට වැටිලා විනාශ කරගන්නවා අනේ කොයි මිනිස්සු හරි කමන්නේ අපේ ලොකු සංසින්නකොට කියනවා කොතනක හරි සීලයක් රැකෙනවා නම් අනේ සාදු කියලා සමාදන් වෙයක් කොතනක හරි සමාධියක් රැකෙනවා නම් අනේ මගේ සාසනය දිනන කියලා සතුටුයක් කොතනක හෝ විපස්සනා කරන සාදු කියලා සතුටුයක් ඒක මගේ ගුරු හාමුදුරුවෝද වෙන හාමුදුරු කෙනෙක්ද අර භාවනාවද මේ භාවනාවද නෙවෙයිනේ අවශ්‍ය කරන්නේ එතකොට අපිට සතුටු වෙන්න කොච්චර දේවල් තියෙනවද? ඒ වුණාට බලන්න අපි කොච්චර උදේ ඉඳලා හැන්ද වෙනකන් එකට අල්ලේ තියාන චක්කුණු පංචස්කන්ධය අනිච්චන් දුක්ඛං අනත්තං කියක් කුණු කරගන්නවද කියලා. මෙච්චර සතුටු වෙන දේවල් තියෙදි මොකක්වත් නිසා නෙවෙයි ಗುಣමකු කම නිසා. ඇබ්බැහිය. අපි අධ්‍යාපනයේ තන්නේ කර ಗುಣමකුයි. අපේ නව කතාව තන්නේ කර ಗುಣමකුයි. චිත්‍රපටි කලාව තන්නේ කර ಗುಣමකුයි. ඔක්කොම ශෝකාන්තයි. බුදුජාණන් වහන්සේ විතරක් මේ දුක්ඛ සත්‍ය ප්‍රකාශ කරන ගමන් බලන්න hina වෙලා ඉන්න ලස්සන. වෙන කිසිම සාස්ෘණ වහන්සේලා කලහන් කියලා බලන්න කුරුදිරිතට ඇන ගහලා දිව දික් කරන යක්කු පටලවාගෙන නයි වටලාගෙන ත්‍රිශූල තියාගෙන ලේ විදහාගෙන යක්කු දලාගෙන ගිනි පුපුරු විසිකර කර මොන වගුලක්වත් නැහැ බලන්නකො කොච්චර ලස්සනද කියලා. මුඛකත්ම නැහැ. ಗುಣ මකු නැහැ. අපේ ශාස්ත්‍රුන් වහන්සේ විතරයි බුදුහාමුදුරුවෝ විතරයි තව කිසිම ශාස්ත්‍රූරයෙකුට පහත් කළා කතා කරන්න එපයි කියපු එකම ශාස්ත්‍රුන් වහන්සේ. අනිත් හැම කෙනාම කිව්වා අපේ ආගමේ වෙනව ඕ මරපන්. උන්ට ආත්මයක් නැහැ. උන් සිරිසන්නු වගේ. සරුවචනන්සේ විතරක් කිව්වා මොන ආගම් කතරු කෙනෙකුටවත් දොස් කියන්න එපා. මොනම ආගමක් ඇදහුවත් එයා පහත් කළ සලකන්න එපා. මේ ಗುಣමකම ඇතුළත නැසන ධර්මයක්. තමන් තමන් පීයකින් යන ගන්නා වගේ ධර්මයක්. ගිනි වතුර ටිකක් බොනා වගේ ධර්මයක්. ඒ නිසා මේ ಗುಣමකකම පුළුවන් තරම් බුදුන්ගේ ගුණ ඉදිරිපිට නිහතමානී වීමෙන් ධර්ම ගෞරවයෙන් යටහත් වීමෙන් සංඝයා කෙනෙකුට දෝත් මුදුන් දීලා වැඳීමෙන් තමන්ගේ සීලයට වෙන මොකටවත් වඳින්න එපා. තමන්ගේ සීලයට ඉස්පත කරගෙන ගියොත් අපි ශක්විත රජපට උඩ වැඩි සතුටු වෙන්න ඕනේ මොකද අපේ අම්මලාට තාත්තලාට මෙතෙන්ට එන්න බැරි වුණා. එන්න බැරි වුණා. ඒ නිසා අපිට යුග මෙහෙවරක් තියෙනවා. අපි ළඟට ඇවිල්ලා තියෙන අපි ඊට වැඩි ඉස්සරහට යන්න ඕන. අපි දන් දෙන්න ඕනේ, සීල් රකින්න ඕනේ, සමාධි වඩන්න ඕනේ, ප්‍රඥා වඩන්න බෑ. කටපූච්චා නම් කතා කරන්න එන්න එපා. අඟ උස්සන්න එන්න එපා. ඔක්කොම හොඳයි, ඔක්කොම නරකයි කිව්වා වගේ. එතනින් තමයි අපිට අර බැලුමක් බුම්බල බුම්බල හිදි කට්ටකින් යන්න වගේ ඔක්කොම ඉවරයි. ඒ නිසා හොඳට ಗುಣ වඩලා ಗುಣ වසංගගෙන ඉන්න ජීවිතයක් කියන එකත් අහලා තියෙනවද මන් දන්නවා. එකම ලෝකේ තියෙන එකම සම්ප්‍රදාය තමයි පුළුවන් තරම් ಗುಣ වඩලා ಗುಣ වසංගගෙන ඉන්න එක තේරවාදය කියන එක. තේරවාදයේ විතරමයි ඒක තියෙන අනික හැමතැනම තියෙන්නේ අන්ධහැර පෑම, අඟ ඉසිල්ල, කියාපෑම. ඒක අන්තිම පිළිලයක්, අන්තිම දුර්ගන්ධයක්. ඒ නිසා පුළුවන් තරම් බාන මුදිතාව. කවුරු හරි භාවනා කරනවා නම් ඒකට පුළුවන් තරම් උදව් කරන්න. මගේ ක්‍රමේ වෙන්න පුළුවන් වෙන ක්‍රමයක් වෙන්න පුළුවන් පටන් ගන්න දන්න මොන දෙයක් වුණත් එයා තුළ යන්තම් අර සතිය වැඩෙනවා අනේ සාදු අනේ හොඳයි එහෙම නැත්නම් ඒකත් ජයසිරි මංගලම් කියලා අනේකයි තියෙන්නේ එහෙමනම් අපිට කොයි කෙනා භාවනා කරත් අපිට පාටියක් දාත හැකියි කවුරු සෝවන් වුණත් මම පාටියක් දාන මොකද්ද ප්‍රශ්නේ නෑ නෑ මම්ම සෝවන් වෙන්න ඕන මටම හතරවෙනි ධානය ලබන්න ඕන මටම සංකාරෝපේක්ඛා ඥානය ඕන කියනකොට අර වසුරු ගඳ අර තියෙන වර්චස්කද එනවා. ඒක නිසා කෙනෙකුට කතා කරනකොට අඟවන්නවත් එපා. සරුවචනන්සේ කියලා තියෙනවා ශුඤ්ඤාගාරේ අභිරමාමීති අභින්නම් පච්ච වේකිතබ මම විවේකයට කැමැති කියලාවත් කාටවත් කියන්න එපා. මම ශූන්‍යාගාරයට කැමැති මම විවේක වෙන්න කැමැති කියලාවත් කාටවත් කියන්න යන්න එපා. ඒකත් අඟ ඉසිලා. ඔබ පුළුවන් තරම් ශුන්‍ය කර හිටපයි ඒක වෙනම දෙයක්. දවසම නෙමෙයි ජීවිතේම නෙමෙයි තනුවරේම යවපන් ශුන්‍ය ගන්න. හැබැයි කාටවත් කියන්න යන්න එපා. කියන්න ගිය ගමන් මකු ගුණයක් එනවා. ඒ නිසා ඒ තා පරාසයක් තුළ ඉන්නකොට බලන්න අපි මේ එදිනදා ජීවිතේ දන්න කරුණුත් එක්ක මේ බුදුහාමුදුර නැත්නම් මේ මහා සාරි මොග්ගලාන ස්වාමීන් වහන්සේ අපිට පෙන්වන්නේ අපි නොදැක්ක පැත්තක්. සියලු ගුණ වඩන අතර සියලු දිනාටම වැඩිය හරියටම දීපංකර පාදමූලේ සුමෙද තාපසව බිම දිගා වෙලා ඔබ වහන්සේගේ සිරිපතුල් දෙකේ මඩ නොගෑවෙන්න මගේ පිට කොන්ද උඩින් වඩින්. කොයිට වැඩි දෙන්න දෙයක් නැහැ නේ බුදුහාම රොයිට් වැඩි දර්ශනයක් නැහැ නේ. ඔබ වහන්සේගේ සිරිපතුල් මේ බුදු වෙන්න ඉන්න බුද්ධාංකුරයන් වහන්සේ. දැන් අපිට කිව්වොත් දැන් ප්‍රභාකරන් ඇවිල්ලා ඉඳගනින් කියලා දැන් අපිට තද වෙනවා. තෝ කවුද අපිට කතාන තෝ තෝ දෙමළ තෝට ගහන්න ඕන කියලා අර ප්‍රභාකරන්ගේ නම එනකොට මේ තද වෙලා කට්ටිය. ඒයි මේ සිංගල බුද්ධාව. අයියෝ. කුෂ්ඨ රෝගයක් වගේ එකක්. කුෂ්ඨ රෝගයක් වගේ එකක්. බෝයින ලෙඩක්. ඒ නිසා පුළුවන් තරම් යෝගාවචක වශයෙන් මොනම පක්ෂයකටවත් බැඳෙන්න එපා. මොනම කෙනෙකුටවත් කඩේ යන්න එපා. අපි කඩේ යන්නේ වර්තමාන මොහොතේ විතරයි. ඒකත් හරි ගියයි කියලා කවුරු පහත් කළ සලකන්නේ. එතකොට වර්ධනයේ සීමාවක් නැහැ. ඒ නිසා ಗುಣ වඩනත් අණ්ඩයි ගුණي අවශ්‍ය කරන ඉතනදා කියලා තිනවා ಗುಣා ගුණේසු සුගුණා භවಂತಿ. ගුණවතාටයි ගුණය සුගුණයක් බවටපත් වෙන්නේ. දන්නේති ගුණ රකින්න පොම්බණ්ඩ හදන කෙනාට ඒක නුගුණයක් වෙනවා. නුගුණ කියන්නේ පිස්සුවක් වෙනවා. ගැළපෙන්නේ නැති කෙනාට මේ ಗುಣ ආවට ගැළපෙන්නේ නැහැ. අපි ගෙවල් පත්තුව කියන්නේ කටුස්සයි කරේ කරතරම් බැඳා වගේ කියලා කියනවා. එහෙම වෙන්න දෙන තු ಗುಣ වඩන්ඩ වැඩිනවත් එක්මර ಗುಣ මකු බව නැති කරලා මුදිතා බව දිනු කරගෙන යනවනම් අපේ මේ ධර්ම පවුල එකට භාවනා කරන අපිට ඕනේ තැනක සිහිපත් කරපු පමණින් දුක් කරදර නැති කරන්න. අපි මෙහෙම එකට ඉඳලා භාවනා කරලා තියෙනවා කියන මේක සිහිපත් කළ පමණින් ඕන දුකක් ගෙවන්න පුළුවන්. නිසා අනිත් හැම භාවනා කරන එකනටම සලකලා ගරු කරලා එයාගේ භාවනාව තමයි මගේ භාවනාව කියලා ඒ නිරතපාණී ගුණය gedara අරගෙන ගියොත් මම 100 200ක් සහතික වෙන්නම් කවදාකවත් ඕගලඟ වැඩවල බාධාවක් එහෙම නැතුව මේ අඟ උසගෙන ගියොත් ගෙවල් වල මිනිස්සු ධම්මජීව හමුරණත් බයින්. කීප දිනක් මට කෙලින්ම ඇවිල්ලා බැනලා තියෙනවා. අපේ ගෙදර නැති ප්‍රශ්න ඇති කරලා තියෙනවා. අනේ කරුණා කළා නුවරට ගිහිල්ලා මේ වැඩේ කරන්න එපා. මට ඉඳලා යන්න එන්න තියෙනවා ওই පැත්තට. ඒ නිසා සියලු දිනාට මේ මකු ගුණේ නැති වෙලා මුදිතා ගුණේ ඇති කරගෙන කිසිම තැනක ආරවුලක් ආරෝවක් ප්‍රශ්නයක් ඇති නොකරන විදිහට සිදුවෙන සියලු ආරවුලු මම නිසයි කියලා හිතාගෙන ඒ මමයා නැති කරගෙන නියතමානී වීම සඳහා දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනා නිමාව සටහන් කරනවා සියලු දිනාටම තෙරුවන් සරණයි